අප එක පාතිකාවක් අහලා තියෙනවා මේ භාවනා කිරීමේදී වාඩි වී සිටීමට අපහසු වන මා මෙන්ම නිින්ද යාමද මට සිදුව තිබෙන කරදරයකි. දැන් මෙතෙන්දී අපි දකින්න මේකට උපදේශක් ඉල්ලනවා. භාවනා කිරීමේට ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන පුළුවන්, හිටගෙන පුළුවන්, ගමන් කරමින් පුළුවන්, නිදාගෙන පුළුවන්. ඔය කියන සතර ඉරියව්. මේ සතර ඉරියව්වක් තියෙන්නේ අපිට ඉරියව් කිරීමේදී පහසු ඉරියව්වක් තෝරා ගන්නයි. ඉඳගෙන ඉන්න අමාරු කෙනාට එක්ක හිටගෙන එක්ක ඇවිදිමින් එහෙම නැත්නම් නිදාගෙන. ඔය කාරණා තුනෙන් එකක් ගන්න පුළුවන් ඉඳගෙන ඉන්න බැයි නා. හිටගෙන භාවනා කරන අමාරු නම් ඉඳ ගන්නවා. ඉඳගෙන අමාරු නම් හිට ගන්නවා. එහෙමත් බැරි නම් ගමන් කරනවා. තවත් අපහසු නම් හාන්සි වෙනවා. ඔය කොයි ඉරියව්වෙන් හරි කමක් නැහැ. සතර ඉරියව්වෙන් එකකින් සමාන පහසු ඉරියව්ව තෝරා ගන්න ඕනේ. එක දිගටම එකම ඉරියව්වෙ ඉඳ බැයි නම් ඉරියව් මාරු කරන්න ඕනේ. ඉරියව් වෙනස් කිරීම භාවනාවට බාධකයක් නෙමෙයි. සමාධියටපත් කරන්න හේතු වෙන්නේ සීලයයි ප්‍රඥාවයි දෙක. මූලික සීලයක් තියෙනවා මූලික ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥා සීල කියන දෙකත් ඇසුරෙන්ම තමයි ප්‍රඥාව යම් තැනකද සීලයත් එතන තියෙනවා. සීලය යම් තැනකද ප්‍රඥාවත් එතන සම්බන්ධ වෙනවා. ප්‍රඥාවෙන් ගොඩනගෙන සීලයත් සීලයෙන් ගොඩනගෙන ප්‍රඥාවත් මේ දෙක අන්‍යෝන්‍යයි සම්බන්ධතාවයෙන් යුක්තයි. ඒතොර යනේන කරන කියන ආදී ක්‍රියා කලාපය සතර ඉරියව් පවත්වන්න ගන්නේ සීලේවත් ප්‍රඥාවවත් නෙමෙයි. ඒක තවත් චෛතසිකයෙන් කරන වැඩ. දැන් හුඟ දෙනෙක් ඔක පටලවා ගන්නවා. භාවනා කරනගෙන අතපයවත් හොල්ලන්න හොඳ නැහැ. හෙල්ලෙන්න හොඳ නැහැ. ඒතර භාවනාවට බාධකයි මේ ආදි වශයෙන් අදහස් හරගන්නවා. ඒක මෑතකදී පස්සේ හදාගත්ත අදහස්. බුදුරන් වහන්සේගේ දේශනාවක එහෙම එකක් පෙළලා නැහැ. සක්මන් කරමින් භාවනා කරපුවාලා අරිහත්ත්වයටපත් වෙච්ච අය බොහොම ඉන්නවා. සක්මන් කරමින් භාවනා කරනකොට ඉරියව්ව හැම වෙලාවෙම වෙනස් වෙනවා. එතකොට කොහොමද භාවනාවකදී ඉරියව්ව බලපානවා නම් එහෙම ඉරියව් වෙනස් වෙනකොට භාවනාවට බාධක නම් සක්මන් කරලා භාවනාවක් පහළ වෙන්නත් බෑ ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්නත් බෑ නෑ ඉරියව්ව වෙන චෛතසිකයකින් කරන්නේ භාවනාවට සිද්ධ කරන්නේ තවත් චෛතසිකයන්ගෙන් ප්‍රඥාව තුලින් ගොඩ නැගිලා ප්‍රඥාවට ගෝචර වෙනවා නම් යම් අසාරත්වයක් ලෝකේ ලෝකේ අසාරයි කියලා හිතන යම් කෙනෙක් දකිනවා නම් අනාතයි කියලා දකිනවා නම් අල්ලන්න හරයක් නැහැ කියලා වැටහීමක් එනවා නම් ලෝකේ අන්න ඒ කෙනාට ඒ හේතු කොටගෙන යම්කිසි සංවරත්වයක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන සංවරත්වේ තමයි සීලයට හේතු වෙන්නේ. සංවරත්වේන සීලං කිව්වේ ඒකයි. සංවරත්වය ඇති කරගන්න අපිට පුළුවන් ක්‍රම දෙකකට. එකක් උපක්‍රමයේ සංවරත්වයටපත් වෙනවා. හැබැයි උපක්‍රමයේ සංවරත්වය ඇති කරගත්ත එක ප්‍රඥාවෙන් ලැබු සංවරත්වේ නෙමෙයි. කාරණා දෙකක්. මේ උපක්‍රමයක් සම්‍යක් ප්‍රයෝගයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. භාවනාවේදී. හැබැයි ඒ වෙනා උපක්‍රමයෙන් ලබා ඉන්න සංවරත්වය කියන එක වතක්. යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්දේ වතකි. සංවරට්ඨේන සීලං. සංවරත්වයේ පිහිටීමක් ඇද්දේ සීලයේකි. එන සීලයයි වතයි කියන්නේ දෙකක්. අපිට පුළුවන් යම් කිසි දෙයක් වැරදි නම් මම ඒක කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ඒක නොකර ඉන්න. මම වැඩක් නැති දේවල් දිහා බලන්නේ නැහැ. ඒක මට ආවැඩක්. එහෙනම් මම සංවර කර මම හැබැයි බලන්න හිතෙනවා. මම බලන්නේ. අහන්න හිතෙනවා මම අහන්න ඇහුම්කන් දෙන්නේ. ගඳ සුවඳ ආග්‍රහණය කරන්න හිතෙනවා. ඒ වුණාට මම උත්සාහයෙන් වීර්යයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන පැත්තට යන්නේ නැතුව ඉන්නවා. රහ බලන්න හිතෙනවා. ඒ වුණාට මම රසපස යන්නේ නැහැ. හික්මෙනවා. පහස ලබන්න හිතෙනවා. මම ඒවා පස්සේ හිතන්න යන්නේ නැහැ බලන්න යන්නේ. හැබැයි ඒවා බලන්න යන්නේ නැතොට හිත ඇතුලේ ඒවා තියෙනවා. ආසාවල් තියෙනවා. අන ආසාවල් හිත ඇතුලේ තියෙනවා. නමුත් ඒවට ඉඩ දෙන්නේ නැතුව. රැකගෙන ඉන්නවා නම් ඔකට කියනවා වතාව. යම්කිසි දවසක ප්‍රඥාව පහළ වුණා නම් ඒවා අසාරයි කියලා වැටහෙනවා. අපි ආසාවෙන් බලාපොරොත්තු වෙන්නේ සාර දේවල් නෙමෙයි අසාර දේවල් කියලා. අසාර දේවල් පස්සේ මොකට යනවද කියලා හිතන් ධර්මානුකූල නිගමනයක් එනවා. අන්න ඒ නිසා අත්හැරීමක් එනවා. ඒතර මේ දේවල් ඇහැට පේනකොට අසාර දෙයක් නේ පේන්නේ. කන්ට ඇහෙන අසාර දෙයක් නේ ඇහෙන්නේ. වැඩක් නැහැ ඒකෙන්. අන්නේ අදහස් දෙන ප්‍රඥාවෙන්. ප්‍රඥාව නිසා යම් සංගරත්යක් ඇති වෙනා නම් අන්න ඒක කියන සංගරත්ටේන සීලම්. අන්න ඒක තමයි නියම සීලය. ඒක උදා කර ගැනීමට ආධාරකයක් වශයෙන් තමයි අපි උපක්‍රමශීලීව අර ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්නේ. ඉන්ද්‍රියන් සංවර වෙන සද්ද නැතුව හිටියර බෑ. ඒක උපනිශ්‍රියවත් ආධාර කරගෙන ආර්ය මාර්ගයේ වඩමින් කොහොම හරි ප්‍රඥාව නගා ගන්න ඕනේ. මේ ප්‍රඥාව නගා ගන්න අර වත උපනිශ්‍රිය කරගන්න පුළුවන් ආධාර කරගන්න පුළුවන්. එහෙම කරන ප්‍රඥාව වැඩිච්ච වෙලාවට ඊට පස්සේ ආයෙ බැලුවට ඒ ප්‍රශ්නේ නෑ. ප්‍රඥාව වැඩුණොත්. එහෙම ප්‍රඥාව වඩන්නේ නැතුව සංවර කරන කොච්චර හිටියද? අවුරුදු 10ක් සංගරණ කරලා ඉඳලා ප්‍රඥාව වඩන තු වෙන ආයි බලනකොට ආයි අරක ඇති වෙනවා. ආයිසරයක් කැළඹිලා යනවා. අන්න ඒතරින් කැළඹීමක් නැති කරගන්න උපක්‍රමයක් වශයෙන් වතක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි වත රැකගෙන කොච්චර හරි හිටියත් ඒකෙන් පුළුවන් කමක් නැහැ ප්‍රඥාව ඒ වත රැකගෙන හිටව පළියෙන් ලබන්න. දැන් එහෙම යම් කෙනෙක් හිතා ඉන්නවා නම් ඒක සීලාපද පරාමාසයට වැටෙනවා. සිල් වෘතය පරාමාර්ශනය කිරීමෙන් නිවන් දකින්න පුළුවන් කියන තැනට වැටෙනවා. ඒකයි සීලාපද පරාමාස කියන්නේ. සිල් වෘතය පරාමර්ශණය කරගෙන හිටියට. ඒ කියන්නේ සිල් වෘතය තුළ හිටියට ප්‍රඥාව වැඩින්නේ ප්‍රඥාව වැඩින්න ප්‍රඥාව වැඩිවීමට අවශ්‍ය කරන දහම සිහි කරලා ඒක භාවනාවක් වශයෙන් ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරලා ප්‍රඥාව වැඩිීමේ මූලාරම්භය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමේ ලබාගත් නුවණ සුතමේ ප්‍රඥා කියන එක. ඒ ගැන හිතන්න පටන් ගත්තාම ඒක චින්තාමේ ප්‍රඥාව වෙනවා. දිගින් දිගට හිතාගෙන හිතාගෙන යනකොට ඒ පුද්ගලයාගේ මනස ඊට අනුකූලව ප්‍රඥාව තුළ වැඩිලා හිටන් ඒ වැඩුණු ප්‍රඥාව තුළින් ඔහු සංවරත්වයක් ඇති කරනවා. අනිතර භාවනාමය ප්‍රඥාවට වැඩනවා ඒක. දැන් සුතමේ ප්‍රඥාව ලබා ගන්න ඕනේ බණ අහලා. අහපු ධර්මය ගැන නිතර හිතන පටන්ගෙන සැකෑරෙන්න යලි යලි ආවර්ජනා කරලා හිතනකොට සමාගේ හිතට හොඳට කාවදින්න හිතාගෙන යන මේ හිතවිලි පරම්පරාවක් යොමු කරලා ඉන්නකොට. අන්න චින්තාමය ප්‍රඥාවට එනවා. ඒකෙන් ලෝකේ යථාර්ථයේ වැටහිලා හරයක් නැහැ කියලා වැටහුණොත්. අන්න භාවනාව වැඩුණා. ඒ වැඩිච්ච හරියෙන් යම් කිසි ආකාර ප්‍රකාර දැකීමක් ඇද්ද ඒක භාවනාමය ප්‍රඥාව. ওই ක්‍රමයට හුරු කරගන්න ඕනේ. සංවරත්වයේ මේකට ආධාර කරගන්න ඕනේ ඉතිසෙල්ලා. ඒතර සංවරත්වයේ ආධාර කරගෙන උපනිශ්‍රය කරගෙන ඒ ටික කරගෙන භාවනාවේ වැඩුණාට පස්සේ ආයි සංවරත්වයට මහන්සි වෙන්න ඕනේ. බැලුවට ඇදී හිටින්නේ නැහැ ඒක අර. කන්ට ඇහුණට ඒක අර යොමු කරන්න හිතෙන්නේ නැහැ. එහෙම එකක් එන්නේ නැහැ. එහෙම එකක් නැතුව යනවා. අභ්‍යන්තරේ නැහැ එහෙම දෙයක්. අන්න එහෙම ස්වභාවයක් එනවා. දැන් කොහොල්ල ලාටුවක් අපි අතේ තියාගෙන ඉන්නවනම් අපිට ඕන නතර අරගෙන අතින් අතින් අල්ලන්න බෑ අතේ කොහොල්ල ගාගෙන ඉඳලා මොකක් හරි ඇල්ලුවොත් එහෙම අල්ලපු ගමන් ඇලෙනවා මේක අපිට වළක්වන්න බෑ ඇයි ඒ කොහොල්ල ලාටුවේ ඇලෙන ස්වභාවය තියෙනකම් වළක්වන්න බෑ අපි තෙල් ටිකක් අරගෙන ඉවරලා එහෙනම් අතේ ගා ගන්නවා දැන් අපි ඉස්සෙල්ලා කල්පනා කරනවා මේ ලාටුවේ ඇලෙන ස්වභාවය මොනවටද නැති වෙන්නේ මේක තෙල් ටිකක් ගෑවොත් නැති වෙනවා අහගත කාගෙන් හරි ඒක විශ්වාස කරනවා ඉස්සෙල්ලා අනුසෘතමය ප්‍රඥාව ඊට පස්සේ අපි කල්පනා කරනවා දැන් ඉතින් මේක සකස් කරගන්න ඕනේ. තෙල් ටිකක් ගෙනහල්ලා ගාගෙන බලන්න ඕනේ. හිතවිල්ලක් ගන්නවා. චින්තාමේ ප්‍රත්‍යාවෙන් ඒකට වැස ක්‍රියාවට බහින්න. ඊට පස්සේ අරගෙන ගා ගත්තා. ගාලා බලනකොට දැන් ඇලෙන්නේ. අර තෙල් දිය වෙලා තෙලේ ස්වභාවය වෙනස් වෙලා. අර කොහොල ලාටුවේ ලාටුවේ ස්වභාවය වෙනස් වෙලා. දැන් අල්ලලා බලපුවාම දැන් ඇලෙන්න දෙයක් නැහැ. අන භාවනාවේ ප්‍රඥාවට ආවා. මේ ක්‍රමයට එකින් එක තේරුම් අරගන්න ඕනේ ප්‍රඥාව වැඩෙන ආකාරය. එනවනේ. ඉතින් එතකොට දැන් මෙතන මේ නිින්ද යාම කියන එකේදී කාරණා දෙකක් තියෙනවා. යම් කෙනෙකුට නිින්ද යනවනම් දැන් අපිට ඉතින් අපි කැමැත්තෙන් ඇසුරු කරන යමක් ඇත්නම් අපේ චිත්ත ප්‍රබෝධය ඒකේ නැగిලා එනවා. අකමැත්තෙන් යමක් ඇසුරු කරන්න ගියොත් චිත්ත ප්‍රබෝධය නැගින්නේ යම් තැනක ප්‍රබෝධය නැගුණ නැත්නම් ඒකට ප්‍රතිචාර වශයෙන් එන්නේ නිින්ද. ඔක තමයි ස්වභාවය. දැන් අපිටම කවුරු හරි වැඩ මොනවා හරි කතාවක් කියන අපි හිතල්ලන්නේ නැහැ කතාවට. හොඳ කතාවක් වෙන්න පුළුවන්. ධර්මදේශනාවක් වෙන්න පුළුවන්. හැබැයි ඕනකම තියෙනවා මේක අහලා දැනගන්න. එනවා හිතල්ලන ස්වභාවය ආවේ නැහැ. දැන් අපිට නිින්ද යනවා කියනකොට. අපි කැමති නැහැ. නමුත් කැමති අතර ආසයි අර ටීවී එකේ වෙන නාට්‍යයක් බලන්න. ඕක වැඩක් නැහැ කියලා කොච්චර කියලා කිව්වා. බලනකොට ඒකට ආසාව දෙනවා. ඒතර ප්‍රබෝධය නැගෙනවා. ඒතරම් නිදිමත නැහැ. දැන් අපිට වෙනවා දැන් ඒක බලනකොට නිදිමතනවා. ආස්වාද දෙන දෙයක් තමන්ගේ හිතේ එන එකක් බලනකොටත් ඒ නිදිමත එනවනම් එක එක රෝගාබාධයක් හො වෙන්න පුළුවන්. ඒක රෝගාබාධයක්ද නැද්ද කියලා හොයාගන්න හොඳම ක්‍රමය. ඔය ක්‍රම දෙක. චිත්‍රපටියක් බලනකොට නාට්‍යයක් බලනකොට ඒ වෙලාවෙත් නිින්ද යනවා. අපි කැමති වෙන අපි කැමති යම් දෙයක් බලනකොට නිින්ද යනවාද? අන්න ඒක දකින්න ඕනේ. ඒක කැමති දෙයක් බලනකොටත් නිින්ද යනවා නම් ඒක කායික ආබාධයක් වෙන්න පුළුවන්. මේ කායික ආබාධ වලටත් නිදිමත එනවා. දැන් හුඟක් අපි නිදි මරලා නිදි මරලා ඉන්න වෙලාවක භාවනා කරන්න ගියොත් එහෙම කායික ආබාධයක් වශයෙන් කයර නිින්ද අවශ්‍ය වෙලාවක්. ඔය ආයිත් භාවනා කරන්න ගිහලා කොච්චර ප්‍රබෝධය ගන්න හැදුවත් බෑ. අර කායික අවශ්‍යතාවයට අවශ්‍ය නිින්ද නැති නිසා ඒ වෙලාවේ ආයි නිදිමත වෙනවා. දැන් මේකත් එක ක්‍රමයක්. එන අසනීපයක් හැදෙනවා. අසනීපයක් නිසා කය වෙහෙසයි. ඒ වෙහෙසලත් මේ අවදිව කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ මානසිකත්වේ. මොකද කායිකත්වයේ දුර්වලකම නිසා. එහෙමනම් ඒකත් වෙනවා. හැබැයි ඒකෙදි හොඳ නරක කියලා දැන නැහැ කෝකරත් අර නිදිමත එනවා. අන්න ඒකෙදි අපි දකින්න ඕනේ මේ නිදිමතට හේතුව කාමච්ඡන්දයේද වෙන එකක්ද? කාමච්ඡන්දය කියන්නේ ලෝකයේ වෙන කාම වස්තු පිළිබඳව දැඩි බැඳීමක් අපිට ඇති වෙලා තිබුණා නම් ඒ ඇති වෙච්ච ඒක ඒ අරමුණු වෙන්න පටන් ගත්තොත් අන්න ඒක අපිට බාධකයක් වෙනවා. ව්‍යාපාදයේ යම් තැනක නැගෙනවා නම් අනුන් කෙරෙහි හිඟි හිංසා කරන චේතනාවක් එනවා නම් මට අවැඩ කළා මගේ හිතවතට අවැඩ කළා මගේ හතුරාට යහපතක් කළා කරනවා කරයි ආදී වශයෙන් මේ නවවිධ ආගාධ වස්තු කියවෙන උතන ඕවා පිළිබඳව හිත වික්ෂිප්ත වෙනවා නම් එයාට ද්වේෂය නැගෙනවා ඒ ව්‍යාපාද නැගෙනවා ව්‍යාපාද නැගෙනවා නම් ඒක බාධාවක් ඒතර ඒකත් අපිට බලපානවා ඒකට ද්වේෂයට විරුද්ධ දහමක් අතුරු කරනකොට අර ද්වේෂයට නැගෙන දාම හිත පිහිටපු කෙනාට ඒක අල්ලන්නේ. අද්වේෂීය අදහසක් ගන්න බැරුව යනවා. දැන් ලෝක සත්වෙින්ට අපිට ගැහුවත් බැන්නත් හිංගිකලත් හිංසා කළත් ඒට විරුද්ධ වෙන්න එපා. ඒව ගණන් ගන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න බාධාවක් ඒක ඔය ආදි වශයෙන් කියනකොට. ඒක කොහොම කිව්වා කොහොමද කරන්නේ මට මෙහෙම එකක් කරලා තිනාට ඕකමයි මතක් වෙන්නේ. අන්න එහෙම එකක් එනවා. ඉතින් එහෙම આવොත් මොකද වෙන්නේ? අනාර ව්‍යාපාද කියන නීවරණ. ඒක මතුවෙලා. කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය කියන මේ දෙක මතු වුණොත් ඒක ලෝක දහම්. ලෝකේ ගැටීමට හේතු වෙනවා, ඇලීමට හේතු වෙනවා. ඇලීමට ගැටීමට හේතු වෙන දහමත් තුළ අපේ හිත පළවෙනි තරම් ඉන්නවනම් අපිට පුළුවන්කමක් නැහැ ඒකෙන් වෙන් කරන රාගක්ෂය කරන, ද්වේෂක්ෂය කරන, මෝහක්ෂය කරන පැත්තට ගෙනියන අලෝභ සහගත, අදේශ සහගත, අමෝහ සහගත ධම්මකක් ගන්න බෑ. ලෝභ දේශ මෝහයන්ට කොටු වෙලා ඉන්නකම්. ඒ වගේ වෙලාවට හැම වෙලෙම ඒ ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ ආදීනව බලන්න පුරුදු වෙන්න ඕන. කර්මස්ථාන ගැඹුරට තිබුණා කියලා ගැඹුරු කර්මස්ථානයක් රහත් වෙන කර්මස්ථානයක් ගන්න ගියාට බෑ එහෙමයි. එයා කර්මස්ථානයක් වශයෙන් වඩන්න ඕනේ එයාගේ තැනට ඔබින කර්මස්ථානයක්. ඒතර එයා දැනගන්නවා රාගේ ආදීනව, ద్వේෂයේ ආදීනව, මෝහයේ ආදීනව. ඒවා ගැන පෙන්වන දේශනා. ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණ සාකච්ඡා. ඒ වගේ මේ බඳු සිටිවිලි. ඒ ටික නගමින් එතන පුහුණු කරන්න ඕනේ. රාගයේ ආදීනව, ද්වේෂයේ ආදීනව, මෝහයේ ආදීනව දකින්නත්. ඒකෙන් වෙන්වීමේ ආනිසංස දකින්නත් ගැලපෙන එකක් ගන්න ඕනේ. අන්න ඒකේ ශක්තිය නැగిලා හිටා අන්න නැగిලා එනවා. අන්න ඒක යාර කර්මස්ථානය. එහෙම නැතුව එයා මේ සියලු දේම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියලා මම මේ හිතනවා කියලා එහෙම හිතන්න ගියාට එතන යන්න බෑ. ඒක වැටහෙන්නේ නැහැ. නොවැටෙන්න හේතුව අර කාමච්ඡන්ද ව්‍යාපාද ආදීන් පීඩිත වෙලා ඉන්න තාක්කල් අර ගැඹුරු දහම අවබෝධය එන්නේ නැහැ. ඉතින් එහෙම ගහම අවුරුදු ගාන කර්මස්ථානේ වැඩුවත් එතනමයි. ඉතින්ට ඕන දේ කරගත්තේ නැහැ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. ඔය පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ ඉන්න ළමයෙකුට උසස් පෙළ විභාගයක ප්‍රශ්න පත්‍රයක් දෙනවා උත්තර ලියන්න. දන්නේ නැහැ කිව්වම ඔය පොත් බලලා බලලා ඔක්කොම කරලා ඉගෙන ගන්න කියනවා. දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කැලෑසියක ඉන්න මට්ටමේ ලදරු මානසිකත්වයක් තියෙන මිනිසයා අර ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය කරන ගැඹුරු පොත්පත් තරම් පරිශීලනය කරන්න ගියොත් පුළුවන්. එයා ඒක ගැලපෙන්නේ නැහැ ඒක. එයා අවුරුදු ගානක් මහන්සි වුණොත් මනස විහිදරපත් කරනවා මිස. එයා එතෙන් නගවන්න බෑ. ඕක දැන් පැත්තකින් තියන්නකෝ. ඕක නෙමෙයි අයින් මොන කැලෑසියද? පළවෙනි. පළවෙනි පළවෙනි කැලෑසිය තියෙන ටික අරගන්න ඉස්සෙල්ලා. ඒක ප්‍රගුණ කරගන්න. ප්‍රගුණයි. ආ දැන් පළවෙනි පන්තිය සමත් කරන්න හරි. දැන් ඔයාලා තියෙන දෙවෙනි පන්තිය. අනුපූර්ව යන්න. මේ අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. දෙවෙනි පැත්තේ පොත්පත් ටික ඊළඟට ගන්න. ඒ ඉගෙනීම ඊළඟට කරන්න. දැන් ඒතර ඒක පුරුදු කරන්න පුළුවන්. ඒක දැන් ගෝචර වෙනවා. ඒ උත්සාහය විතර සාර්ථක වෙනවා. ඒක දැන් පුළුවන්. දැන් ඒක ටික පුළුවන්. එහෙනම් ගන්න තුන්වෙනි පන්තියේ පොත්පත් ටික. ඒකට අවශ්‍ය දැනුම අරගන්න. අනික වර බහින්න යන්න එපා. ඔහොම ඔහොම ගියාට පස්සේ අර විශේෂ උසස් පෙළට යන පොත්පත් ටික බලන තැනට අනුක්‍රමයෙන් එන දසක් එනවා. දැන් ඒ ටික බලන්න. දැන් ප්‍රශ්න පත්‍රය ගන්නකො. දැන් මොකද කියන්නේ? දැන් නම් අර කිසි ගාණක් නැහැ ලියහකට. අන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ අපි දැනගන්න ඕනේ සෝවාන් ඵලයටපත් වෙන කෙනාට ගැළපෙන කර්මස්ථාන තියෙනවා. ඒ මට්ටමින් එයා ටික කරගන්න ඕනේ. සකෘදාගාමි ඵලයට ගැළපෙන කර්මස්ථාන තියෙනවා. ඊළඟට. ඒ ටිකෙන් ඒ ටික යන්න ඕනේ. අනාගාමි ඵලයට ගැළපෙන ඒවා තියෙනවා. අරිහත් ඵලයට ගැළපෙන ඒවා තියෙනවා. ඊ ඊ අවස්ථාව තුළ ඒකට ගැළපෙන එක වලලා ඒ ටික ප්‍රගුණ කරගන්න ඕනේ. ඒක අනුපූර්ව යන්න ඕනේ. අනුපූර්ව ශික්ෂා. යනුව යන්න ඕනේ. එහෙම ගියහම ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. දැන් අපිට පුළුවන් කමක් නෑ අර ළමයෙක් ඉස්කෝලේ බාර දෙන්න ගියාට පස්සේ පුටුවක් ගෙනාවද කියලා ඇහුවලු ප්‍රින්සිපල්. අරකල් මට එපා වෙන පුටු. ඒ පොඩි එකා කියනවලු. ඒ පුතා කොහින්ද ගන්නේ? මට ඔය පුටුව ඕනේ කිව්වලු. අර ප්‍රින්සිපල්ගේ පුටුව ඉල්ලා කෑ ගහනවලු මට එපා වෙන පුටුවක් කියලා. ඉතින් ඒ වගේ පිරිසක් අපි අතරත් ඉන්නවා. වන්න ඇහුවට පස්සේ අරිහතුන් වහන්සේ නම පහල කරන්න හේතුකාරක වන්නා වූ මහා කර්මස්ථානයක් කිව්වහම තමන් ඉන්න තැන දන්නේ නැතුව ඒකම ඕනේ. මාත් ඒක කොහොම හරි වඩා ගන්න ඕනේ. අර ප්‍රින්සිපල්ගේ පුටුව ඉල්ලපු පොඩි එකා වගේ ඔය ගති ලක්ෂණ ඉන්න පුළුවන්. ඊට හැම වෙලෙම දැනගන්න තමන් ඉන්නේ කොතනද? තමන්ගේ මනස කෙබඳු රාගයන් කරා ඇදලා යනවද? කෙබඳු කෙබඳු කරුණ අනුව දේශයන්ට ගෝචර වෙනවද? කෙබඳු කෙබඳු මුලාවන්ටපත් වෙනවද? ඉතින් තමා තමා ගැන විමර්ශනය කරන්න දක්ෂ නැති කෙනාට මේ ආර්ය මාර්ගය වඩන්න බෑ. කොච්චර දැඟලුවත් එතනමයි. මේක හරිම අමාරු තේනවා. ඕනම කෙනෙකුට පුරුතඥ අයට නම් 100%ක්නේ. තමාගේ තමා ගැන බලන්න කිව්වොත් තමාට තමා පේන්නේ ඉහළම තැනක හැටියට. ආයි පොඩි තැනක් නෙමෙයි කවුරු හරි අතේ රේඛාවක් එහෙම බලන්න කිව්වොත් එහෙම. ඉස්සෙල්ලාම දෙන්නේ මම රජ වෙනවද බලන්න. මම සිටු වෙනවද බලන්න. මම කෝටිපතියෙක් වෙනවද බලන්න. ඉදිරියමයි කොහොමද බලන්න. හැබැයි ඉදිරිය බලනකොට උඹේ ඉදිරියේ හිඟා කණ්ඩ වෙනවා කිව්වොත් එහෙම කියලා අත බලලා හිට. ඌ දන්න සාතරේ කියලා උඩ බැන බැන යනවා. ආ ඔහොම හිටියට අනාගතේ ජනාධිපති වෙන්න රේඛාවක් තියෙනවා. හරියටම සාස්ත්‍රේ නම් කිව්වා. එයාට නම් හොඳ දැනුමක් තියෙනවා. අර සාස්ත්‍ර කාර්යයත් වර්ණනා කරන්න කැමතියි. මෙන්න මේ වගේ එකක් තියෙන අපේ මානසික ස්වභාවය. දැන් ඕන කෙනෙක් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්නේ අත බලලා සාස්ත්‍රය කියන කෙනෙක් අත දුන්නොත් මොනවද අහන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. බලන්නකො ඉදිරියමයි කොහොම තත්ත්වෙටපත් වෙනවද කියලා. ඒ ඉදිරියේ මට හිඟා කන්න වෙනවද බලන්න ඒ රේඛාවක් එහෙම තියනවා කියලා බලන්න කියලා එහෙම එකක් කියන්නේ නැහැ. මට කරදරයක් වෙන්න තියෙන එකක් තියනවා කියලා ඒක නෙමෙයි අහන්නේ. ඒවෙන් ජය අරගෙන විශේෂ වෙන්න එකක් තියෙනවා. වත ලකුණු ඇහුවත් අහන්නේ ඒකයි. හොරෙන් හරි වෙන තමන්ගේ ඉත්තේ කියන උසස් ලකුණු තියෙනවා. පහස් ලකුණක් කිව්වොත් එහෙම ඒක බලන්නෙත් නෑ. තියනකව පෙන්වන්නෙත් නෑ, කැමතිත් නෑ ඇසුරු කරන්න. මොනම දෙයක් හරි ශරීරය ගැන බැලුවත් ඒ වගේ. එයාගේ ඉගෙනීම ගැන ඇහුවොත් එහෙම. ඔයාට නම් මෙයාට තරම් බෑ කිව්වොත් එහෙම. උදන්න මැනින්න. අර ගුරුවරයාට බැලලා එනවා. ඉතින් අනිසාරේ කියන්නේ මං කොහොමද කරගන්නේ? මට ගෙදරින් ඉඩ දෙන්නේ නෑ. අර වැඩේ කරන්න කියනවා මේ වැඩේ කරන්න එනවා හරියට යන්න කියනවා මට බෑ අම්මලා තාත්තලා කව කරන්න. කාල කර්මයක් මට පළ දීලා තියෙනවා. මට ඉගෙන ගන්න බැරි ඒකයි. ඒ වුණාට බලපුවහම තමන්ගේ වැඩේ මොකද්ද බලුවොත් එහෙම උදේ ඉඳන් රෑ වෙනකන් සෙල්ලමට වැහලා වැඩක් නැතිව කර කර ඉන්නේ. නැවත අන්තිමට ඉතින් අහපුවාම කියන්නේ කොහොමද ඉගෙන ගන්න? මට ලියන්න වෙලාවක් දුන්නේ මට කඩේ යන්න කිව්වා. අහවල වැඩේ කරන්න කිව්වා. ඒතර කියන්නේ ඒක. අවංකව තමන් හිතලා බලන ඇත්ත වශයෙන්ම තමන්ට වෙලාව තිබුණේ ඒකට නැති හින්දාද වෙලාව නැති වුණේ. අනික් වෙලාව මොකද කළේ බැලුවොත්. 165ක් තමන් වැඩ කරන්නේ නැතිව කරුවා. තමන්ගේ පඩුවේ ඉන්න පුළුවන් කරගන්න තියෙන වෙලාවේ. ඒ වුණාට අපි ඒක මේ විස්තර කරලා බලනකොට අපි දකින්නේ නැහැ ඒ ටික. අපි දකින්නේ අර අපිට අත්‍යවශ්‍ය වැඩ දෙමාපියන්ලත් අවශ්‍ය වෙන දෙමාපියන් කරදර නැතුව කරන් තිබිච්ච වැඩක් තිබිච්ච එකට හත දෙන්න වෙච්ච වෙලාවක් තියෙන්නේ. එහෙනම් මට වෙච්ච කරදරේ මේකයි කියලා අපි හැම වෙලෙම ගන්න හදන්නේ ඒ ටික. මේක ලෝකේ හැටි. ඉතින් අපි එතින්ද අපි යථාර්ථයෙන් දැකලා නැහැ ඒක. ඒ අන්න ඒ වගේ අපි දැනගන්න අපිට අත්‍යවශ්‍යයෙන් කරන්න තියෙන යම් වැඩක් ඇද්ද මේ පැවැත්මේදී ගිහි වේවා පැවිදි වේවා ඒක කළ යුතුයි. හැබැයි අත්‍යවශ්‍ය වැඩ වලට 100% කාලය යන්නේ නැහැ. ඒක කියන්නේ බොහොම සුළු කාලයක්. නැවත අපේ කාලේ අපි 100%ක් වෙන් කරගෙන තියෙන අනවශ්‍ය වැඩ වල 90ක් වෙන් කරගෙන තියෙන අනවශ්‍ය වැඩ වලට. ඉතින් අපි කැමති නේ අනවශ්‍ය වැඩ ටික තමයි ප්‍රියමනාප. අත්‍යවශ්‍ය වැඩ ටික අපි අප්‍රිය යමනාපයි. ඒක මහන්සි වෙලා කරන්න ඕනේ. අනාගතයේට යහපතක් වෙන විහෙතකාරී වැඩ. ඒ වගේ වැඩ ටික අත්‍යවශ්‍ය හරියක් තියෙනවා. හැබැයි අත්‍යවශ්‍ය හරිය හරි අමාරුවෙන් කරන්න ඕනේ. 90% කරන කටයුතු අනවශ්‍ය කටයුතු නමුත් ප්‍රියමනාපයි. දැන් ප්‍රියමනාප කටයුතු ටිකට කාලය වෙන් කරපෙක අයින් කරන්න අපි කැමති නෑ. හැබැයි කාලය වෙන් කරගන්න කිව්ව ගාම අපේ හිත දුවන්නේ අර අත්‍යවශ්‍යයෙන් කරන්න තියෙන ටික අයින් කරගන්න ක්‍රමයක් හොයන්න. මට බෑ දර හොයන්න. මට බෑ කඩේ යන්න. මට බෑ උයන්න. මට භාවනා කරන්න නැති ඒකයි. ඒකයි දකින්න. දැන් ඔය මොකදින්ද වෙලා තියෙන බැලුව. කවුරු හරි ඇවිල්ලා තමන්ගේ හිතේ ඉඳලා කතා කරන්න බැලුවොත් දවස ගෙනකන් දන්නේ නැහැ කතා කරගෙන ඉන්නවා. ඔය වෙලාවේ කිව්වොත් එහෙම ඕක අත්හැරලා දානවා භාවනා කරන්න දැන් වෙලා තියෙන්නේ. ඔව් මං තමයි ඔබට පේන්නේ. මගේ එක විතරයි ඔබට පේන්නේ. ආන් ඒකට තමයි විරුද්ධ වෙනවා. ඒ වචනේ අහන්න කැමති නෑ. ඒ අවවාද අනුශාසනාවට කැමති නෑ. දැන් මේ වගේ අපි මේ 90ක් වැඩ කරන්නේ නැති අසාර වැඩ පිළිලා සාරයි කියලා හිතාගෙන. අපේ ජීවිතේ හුඟක් වෙන් කරලා තියෙන අසාර වැඩ වලට. සාරායි කියන්නේ ජීවිතයේ අත්‍යවශ්‍යයෙන් කරන්න තියෙන නිවන් දකින්න වැඩ නෙමෙයි. දැන් වැටිගලිය යන්න ඕනේ. ඒක නිවන් දකින්න වැඩක් නෙමෙයි. නොකර බැරි වැඩ. මුද්‍රා කරන්න යන්න ඕනේ. නොකර බැරි වැඩ. නිවන් දකින්න එකක් නෙමෙයි. කෑම කන්න ඕනේ. නොකර බැරි වැඩ. කෑම කන්න කවුරුහස් කරද්ද දෙන්න කෙනෙක් නෑ. අනුන්ට මේ තමන්ගේ බලය මේ තමන්ගේ වැඩ පිළ අනුන්ට පවර්ලා තමන් නිකන් ඉන්නවනම් අධෛර්ය වෙන ඒ ගැළපෙන්නේ නෑ. කම්මැලිකමට. ඒක මම හොයා ගන්න ඕනේ. හැබැයි නිවන් දකින්න වැඩක් නෙමෙයි කෑම හැන්නේ ජීවත් වෙන්න කෑම ගන්න හොයාගන්න ඕනේ රස්සාවක් හරි කරගන්න ඕනේ. රස්සාව කරන එක නිවන් දකින්න එකක් නෙමෙයි. හැබැයි අත්‍යවශ්‍ය එකක්. අත්‍යවශ්‍යදී ඒකාන්තික කරන්න ඕනේ. ඒක නොකර මොනවා කරන්නද බෑ. නිවන් දකින්න බග හැදෙන්නේ අත්‍යවශ්‍ය ටිකෙන් අවශ්‍ය ටික සම්පූර්ණ කරගත්ත කෙනාට. පසුතලය හදාගන්න. එහෙම නැත්නම් තමන් අයිතුකම් අසාධාරණකම් කළා වෙනවා. තමන්ගේ වැඩ පිළිවෙල අනුන්ට පැවරුවා වෙනවා. එහෙම කළොත් එහෙම තමන් කරන්නේ අනුන්ට අවැඩා. ගැලපෙන්නේ නැහැ. තමාගේ යුතුයකම් කරස අත්‍යවාසියෙන් ඉටු කරන්න නමුත් මේකට තියෙන හරියට හොයලා බැලුවොත් අපි දවස ගානේ කරන කියන හිතන හැම වැඩක් ගැනම මේකෙන් වැඩක් ඇති වැඩේ මොකද්ද කියලා බැලුවොත්. ඔන්න ඔතනින් අපි දකිනවා අපි විසින් වැඩක් ඇති දේ මොකද්ද නැති දේ මොකද්ද. මෙහෙම බලන්න පටන් ගත්තොත් දකින ක්‍රමයක් තියෙනවා. හීන දහම් කියලා කොටසක් දකිනවා ලෝකේ. මධ්‍යම දහම් කියලා කොටසක් දකිනවා. ප්‍රනීත දහම් කියලා කොටසක් දකිනවා. මෙන්න මේ කොටස් තුන දැක ගන්න පුළුවන් වෙනවා කාලය සතර සතිපට්ඨානෙන් ඉන්නකොට කියලා පෙන්නනවා. සතර සතිපට්ඨානිය වැඩූ බැවින් බහුල කළ බැවින් මම හීන දහම් හීන දහම් හැටියට දැක්කා. මධ්‍යම දහම් මධ්‍යම දහම් හැටියට දැක්කා. ප්‍රණීත දහම් ප්‍රණීත දහම් හැටියට දැකලා එක්තරා වික්ෂුන් වහන්සේ නමක් පිළිතුරක් දීලා තියෙනවා. සතර සතිපට්ඨානිය වැඩූ බැවින් බහුල කළ බැවින්. හීන දහම් හීන දහම් හැටියට දැක්කා. මොකද අපි ඔක දකින්න විදිහක් නැහැ. අපි සිහියෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. සතිපට්ඨානිය කරලා නැහැ. නියම සිහියෙන් හිටියානම් අපි කරන දේ කියන දේ හිතන දේ පිළිබඳ අවධානයෙන් හිටියානම් ඒකෙන් ඇති වැඩේ මොකද්ද? ඒක කොයිතරම් සාර්ථක වැඩ පිළිවෙලද? මගේ පරමාර්ථය නිවන. සැනසුම තියෙන්නේ එතන. ඒ ඒ කරා ගමන් කරන එකයි මගේ පරමාර්ථය. එතන මම මේ කරන කියන හිතන දේ ඒ ඒ මොහොතේ හිතලා බලන්න ඕනේ. කොතෙක් දුරට ඊට සාර්ථකද? ඒ වැඩේට සාර්ථකයක් වෙනවද? ඒවන් කෙටෙක් දුරට සත්‍ප්‍රාය වෙනවද? නිවනට කෙතේ ගෝචරද මගේ කරන වැඩි. මුලාවෙන් තොරද. ඔන්න ඔය කාරණා හතරට අනුව සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහය සම්පජඤ්ඤ කිව්වේ ඔකයි. චතු සම්පජඤ්ඤ කියලා වචනයක් වර පෙන්ලා තියෙනවා. ඔන්න ඔය හතර ආකාරයෙන් හිතන්න පුරුදු වෙන්න ඕන තමන් කරන කියන හිතන හැම ක්‍රියාවක්. මෙන්න මේක සතර සතිපට්ඨානයේ වැඩෙන ක්‍රමය. දැන් අපි ඕක නෙමෙයි ගන්න සතර සතිපට්ඨානයේ වඩන්න කිව්වා. කායනුපස්සනාව වඩන්න ගන්නකො දෙලිස් ගුණ කොටාසි. දැන් මේක වඩා වඩා ඉන්නවා. වේදනානුපස්සනාව වඩන්න ගියාම ඉතින් වේදනාවක් කරන රිදීමක් රිදීමක් වේදනාවක් වේදනාවක් කිය කීඩෝ කියලා එක එක නයි එක එක විදිහට කියනවා. එහෙම එකක් අරගන්න. මේ චිත්තානුපස්සනාව ගියාම ඒ මොන හිතද පහළුනේ කියලා ආපුවා හිත ගැන හිතන්න කියනවා. ධම්මානුපස්සනාව කියලා ඉතින් ලෝක ධර්මතාවයන් ගැන හිතන්න කියලා ඉතින් ඒ විදිහට කියනවා. දැන් මේ අපි කරන කියන හිතන එක ගැන හිතන්න කියලා එක නිකා කියන්නේ. ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් යමක් කරනවාද කියනවාද හිතනවාද ඒ මොහොතේ ඒ කරන ක්‍රියාව පිළිබඳව කියන කතාව පිළිබඳව හිතන හිතවිල්ල පිළිබඳව අන්නේ ඒක බලන්න ඒ ක්‍රියාව ක්‍රියාව කියන්නේ නෙමෙයි කිව්වේ ඒ කරන ක්‍රියාව කෙතෙක් දුරට නිවනට සාර්ථකද සාර්ථක වැඩ පිළිවෙලද මේ කරන්නේ ඒකට අයිතිද ගෝචරද නිවන ගෝචරිනාද එහෙම කරගෙන යනකොට නිවනට සත්‍ප්‍රාය වෙනවද ආධාරක වෙනවද නුඹලා සාගතව නිවන තේරුම් ගන්න ඒකට අවශ්‍ය වැඩක්ද මම මේ කරන්නේ. අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මෙහිම කරගෙන යනකොට යාර වේන පටන් ගන්නවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන. මෙන්න මේ දස අකුසලයට වැටෙන. ජාතිය ක්‍රියාවක් නම් මම මේ කරන්න යන්නේ. මේ ක්‍රියාව කොහොමවත් නිවනට සාර්ථක නැහැ. සාර්ථක නිවන ලබා දෙන්න හේතු වෙන්නේම නැහැ. ඒක අනිත් පැත්තමයි. නිවනට කොහොමත් හත්රාය වෙන ක්‍රමයක් නෙමෙයි ඒක. කොහොමත් නිවනට ගෝචර වෙන්නේ නැහැ. නුඹලා හිතකින් ගත තීරණයකුත් නෙමෙයි ඒ දස කුසලයට කරන වැඩපිළිවෙල. හිතෙන් කයෙන් වචනයෙන් කියන මේ ద్వාරත්‍රේන්. අපි බැස්සනම් දස කුසලයට අයිති වැඩපිළිවෙලකට. ඒ ඒ ගැන ඒ ඒ මොහොත දකින්නකොට. අර පොදු වචනේ කිය කිය හිටියේ නැහැ. මම මේ ප්‍රාණඝාතයට අයිති මෙන්න මේ සත්ව හිංසාව කරනවා. තමා කරන එක Tamanටම අහු වෙනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාවක් තියෙනවා. හරියට හරක් බලන ළමයි ගොබළු දරුවෙක්. ඒ හරක් හැල අල්ලා ගන්න ඕන. කෑම කන්න කැලේට ලිහිලා ඇරියට පස්සේ හැමතැනම හරක් හොයන්න යන සිරිතක් නැහැ. කැලේ හැමතැනම දුවන්නේ නැහැ මගේ හරක් ටික කොහෙද කියලා හොයන්න. එයා එකක් දකිනවා. ඒ ළමයා දක්ෂ ගොබළු දරුවා දකිනවා එක දෙයක්. මුන් කොහේ කණ්ඩ ගියා. පිපාසෙට වතුර බොන්න බෑ මේ දොර. ඒකෙන් බේරිලා ඉන්න බෑ කැලේ කොහේ ගියා. උදේ කොච්චර කකා හිටියත් අන්තිමට මූ වෙනවනේ මෙතෙන්ට. පිපාසෙ දරන්න බැරිම වතුර බොන්න එන. වතුර බොන්න එනකොට මං අල්ලා ගන්න. කිසි කරදරයක් නැතුව තමන්ගේ හරක අල්ලා ගන්න. වතුර බොන්න දෙන්නේ නැතුව උට ඉන්න බෑ. මෙන්න මේ වගේ අපිට තියෙන රාග පිපාසය. ලෝක පිපාසය. මේ ලෝකාස්වාදයේ නැවති පිපාසය තියෙන නිසා ඒ පිපාසය සංසිඳවා ගන්න ඒ අරමුණ කරා එන්න ඕනේ. අරමුණ කරා එනකොට තමයි පිපාසය තියෙනවා නම් ඒකාන්තයෙන් එනවා. එහෙනම් මම හිතන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා දැන් අවධානයෙන් ඉන්නකොට අන්න තොටුපොලේ ඉන්නවා. හිත ඇතුළටම තමයි හිතන්නේ ඉන්නේ. අරමුණු වශයෙන් කියන්න අරමුණු වෙන්නේ. කරන්න අරමුණු කරන්න. මෙන්න මේ කියන කාරණා තුන අරමුණු කරනකොට අන්න තොටු පොලේ ඉන්නවා. අන්න සතිය පිහිටවාගෙන ඉඳ කිව්ව තැන. ඒතකොට අපි දකින්න ඕනේ ඔන්න ඔය ක්‍රමයට තොටු පොළ හඳුනා ගන්න ඕනේ. තොටු පොළ කියන්නේ අපි අපේ හිතට අපි හිත තියා ගන්න ඕනේ. මේක බාහිරින් කරන දෙයක් නෙමෙයි. අනුන් ළඟ හිතෙන් තියෙන දෙයක් නෙමෙයි. තමා තුළ තමාගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය ගැන බලන් අවධානය යොමු කරන්න ඕනේ. ඒතොර තේනවා මං හිතන හැටි. මං කියන හැටි මම කරන හැටි අන්නේ කරන ක්‍රියාවක් හිතන කියන කතාවක් හිතන හිතවිලක් එනකොටම අන්නේ ඒක රාගයට ද්වේෂයට මෝහයට හේතුකාරකද කියලා බලනකොට ඒක තමයි කිව්වේ දසකුසලයට හේතු වෙනවා කියලා බලනවා කියලා එහෙනම් නීවරණ පහ තව විදිහකින් කියනවා නම් ඒකට කියනවා දසකුසල් කියලා එහෙනම් නීවරණයන්ට අයිතිද දසකුසලයන්ට අයිතිද රාග දේශ මොහයන්ට අයිතිද කියලා ලෝභ දේශ මොහයන්ට අයිතිද කියලා ඔන්න ඔය ටික බලා ගන්න පුළුවන් ක්‍රමී තමයි අපි ඔය ටික ඔය ක්‍රමෙන් දැක්කොත්. එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා අන්න තොරු පොළේ ඉඳලා හිටන් පිපාසී ටාප් එක අල්ලගන්න. රාග පිපාසයේ, ద్వේෂ පිපාසයේ, මෝහ පිපාසයේ කියන මේ පිපාස තුනකින් ලෝක සත්‍යය පෙළෙනවා. මේ පිපාසයට උරුත් දෙන්න තමයි අරමුණු හොයාගෙන ඒ පස්සේ වැළඳ ගන්න යන්නේ. අන්නේ රාග පිපාසයෙන්, ద్వේෂ පිපාසයෙන්, මෝහ පිපාසයෙන් පෙළෙන ලෝක සත්‍යය. හිත නැමැති තොරුපල කරා එනවා. ඒවා පිපාසයේ සංසිඳවා ගන්න රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු භුක්ති විඳින්න අල්ලා ගන්න. ඒවා අල්ලා ගන්න ඇස කන දිව නාසය ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහ පොළඹවනවා. යොමු කරනවා. මෙන්න මෙතන හිටපුවාම හිත තුල හිටපුවාම හිතෙන් හිත දකින්නකොට අපි දකින්න පටන් ගන්නවා මේ ආපු අදහස රාග අදහසක්. මේ කියන වචනේ කරන ක්‍රියාව හිතන හිතවිල්ල රාගිකයි. නැත්නම් ද්වේෂ සහගතයි. නැත්නම් මෝහ සහගතයි. මෙන්න මේ ටික කවදාවත් මට වැඩක් කරෝනේ ඒවා නෙමෙයි සතර අපාගත උප්පත්තියකට හෝ ලෝකයේ උපනුපන් තැනක දුක් කරදර දෙන්න. හේතු වෙන විපාකයක් උපද්දවන දේවල්. මෙන්න මේක දකින්න. අන්න ඒ වෙලාවේ නිගමනය කරන ඒ જાතිය මල් ළඟ තියෙන හීන දහම්. ඒවා මම කෙසේවත් අනුගමනය නොකළ යුතු දහම්. මෙන්න මේක දකින්න. අන්න එහෙම තේරුම් ගත්ත කෙනා හිතන බලන හීන දහම් හීන දහම් හැටියට තේරුම් අරගෙන. ඒක පහ කරන්න බලනවා. ඒවට ඉඩ දෙන්නේ මගේ මනස මං ඒවට ඉඩ දෙන්නේ නැක නුවණින් අන්න සම්‍යා ප්‍රයෝගිකකින් හරි මුලදි හික්මව ගන්නවා. ඒවට ඉඩ දෙන්න තියෙන අදිෂ්ඨාන කර ගන්නවා. අන්න හීන දහම් දැකලා අත්තරින දහම් කර ගන්නවා. ඉතින් මම නාන්න ඕනේ. කන්න බොන්න ඕනේ. රසාවට යන්න ඕනේ. ඒවා දස අකුසලයටයි තියව නෙමෙයි. හැබැයි නිවන් දකින්න ඒවත් නෙමෙයි. මේ ජීවිතය පවත්වන්න ඕනේ. ඒ දහම් ටික මම නොකර බෑ. ඒවා පවු නොවුණත් ආර්ය මාර්ගයේ නොවුණත් ඒවා නොකර බැරි හරියි. නිසා ඒ වර දිය යුතු තැන දිය යුතු මට්ටමර දෙන්න ඕන. දැන් හම්බ කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑන් කියලා කෝටිපති එකෙන් හිතාගෙන හිටියොත් එහෙම මේක හරියන්නේ නැහැ. හම්බ කරන මට්ටමට යමක් ඇහන්න මට ඇති. එයා සෑහෙන්න ඕන. ලදවමනේ සතුටු වීම කියන්නේ ඒකයි. ඒ මට්ටමක් නැත්නම් මට ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා මම මේ මට්ටමට මගේ මහන්සියම යොදවනවා. ඒතොර එයා අලෝභී වෙලා අවශ්‍ය කරන කටයුත්තට දහම් මගට හොඳට හිත පැහැදිනවා. වැඩක් නැති කාලේ යවන්න යවපු කාලේ දැන් ඉතුරු වෙනවා. දැන් මිනිහෙකුට වෙලා තියෙන්නේ අවශ්‍යතාවය එකක්ද? ඒ අත්‍යවශ්‍යයි කියන්නේ ජීවත් වීමට අත්‍යවශ්‍ය කටයුතු වලට. පෘථජන ගති ලක්ෂණයන්ව බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දහස් ගුණයක් එකතු කරගන්න. එක ගුණයක් මදි. ඇඳුමක් අඳින්න ඇති. හැබැයි ඇඳුම් 10ක් වටන නම් මදි. අනික ඒනවට තියෙන්න බෑ. වැඩියෙන් තිබුණා මොකද? දැන් අඳින්නත් අපි හම්බ කරගන්න එපා කියලා එයාත් මහන්සි වෙන්න බලනවා තව තව රස්සාවල් කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ ඇඳුම් එකයි නැත්නම් දෙකයි අත්‍යවශ්‍ය එකක් අහකල එකක් ගන්න මේ බුදුරයන් වහන්සේ දේශනා කළා නෑනේ එපා කියලා රස්සාව කරන්න හරි හම්බ කරන්න එපා කියලා නෑනේ අපි තර්කවාදියා කරගෙන ඉන්න අර ඇඳුම් 10ක් ගන්න හරි හම්බ කරන වැඩ පිළිවෙලට බහැලා කණ්ඩ බොණ්ඩ දේවල් වලින් එක්තරා මට්ටමින් සෑහෙන්න පුළුවන් කෑම බීම තහනම් කළා නෑනේ ඒවා හරි හම්බ කරගන්නත් අපි හම්බ කරගන්න ඉපේ බෞද්ධයෝ කියවන කර ඉන්නේ කෑම බීම ඕනේ එක මට්ටමයි. ඒ වගේ 10 12 10 15 මට්ටමක හම්බ කරලා ගොඩ ගහගන්නයි වැඩ පිළ හදාගෙන තියෙන්නේ. අන්න ඒව අමතර හරියි. බෞද්ධත්වයට පත් වෙන කෙනෙක්ගේ පරමාර්ථය නිවන නම් ඔහු මේ ලෝකේ එයින් එහාට හිත තියෙන කෙනෙක් නෙමෙයි. ස්වභාවයෙන් ලැබුණු ලැබිච්ච ආවේ. ඒකට එපා කියන්නේත් නැහැ. හැබැයි Tamange හිත කය වතිනේ මෙහෙයවන්න යන්නේ අත්‍යවශ්‍ය වෙලා තියෙන බව දන්නවා ඊට වඩා. ඉතින් ඒකට අවශ්‍යදී එහෙම කරගන්නවා. අන්න ඒ නිසා ඒවා සීමා කරගන්නවා. ආහාර, ඉන්න තැන්, ලෙඩට බෙහෙත්, ඉන්න වස්ත්‍ර කියන මේ සිව්පසේ තමයි අත්‍යවශ්‍ය ජීවත් වීමට. ඒ සිව්පසේ Tamanට හෝ Tamanගේ සිය පවුලට අවශ්‍ය යම් මට්ටමක්ද ඒ මට්ටමකින් සෑහෙනවා. ඒ සෑහීමටපත් උනාට පස්සේ එයාට ප්‍රශ්නයක් නැහැ. අනේ මට අර රසාවයි මේ රසාවයි දෙකම කරන්න තිබුණා හොඳ ගාණක් හම්බෙනවා. ඒ જાතිය ප්‍රශ්නේ නැහැ ඒක. නෑ මගේ මට්ටමට මට තිබුණාම හොඳටම ඇති. අන්න එයාට විශාල කාලයක් ඉතුරු වෙනවා. අත්‍යවශ්‍ය වැඩට. එහෙනම් මධ්‍යම දහම් මධ්‍යම මට්ටමින් අත්‍යවශ්‍ය ප්‍රමාණයට කරන්න පුරුදු වෙනවා. සීවපතේ සඳහන කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලිට බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන මේ ටික. මේක අනික් අයක තරගිට කරන එකක් නෙමෙයි. Tamanta අවශ්‍යතාවයට කරන එකක් වෙනවා. නැත්නම් පෘථජන ගති ලක්ෂණේ මේවා ඔක්කොම තරගිට කරලා අනික අභිභවයන්ට හදාගන්න තැනටයිපත් වෙලා තියෙන්නේ. කණ්ඩ ආහාරයක් Tamanta ඇති. නැව තනි ගෙදර කන එක බලනකොට ගෙනහල්ලා නම් ඒගොල්ලෝ පුඩින් කනවා ගිහින් ගෙනහල්ලා සමුත්ලා යනවා. ඒ જાතියව කන. ආර ළමයාට යෝගට් ගෙනත් දීලා අරක ගෙනත් දීලා ඒ ළමයාට එළියටලා කකා ඉන්නවා. ඉතින් අපේ උට නෑ කියලා වෙන්න හිතේ. ඵලයන් පුතේ උඹත් ගිහින් ආරවරින්. නැද්ද බලන්න අපිට. උඹ කාපහන් කොතෙන්ටලා උණ්ඩ පේන්නේ. ওই තරංගෙට බහැලා ඉන්නවා අද පුතජන ලෝකේ. හැබැයි ඕක නැහනම් හරි වේදනයි. මේ කාලා කන්නේ මිනිහා මේක හම්බ කරනවා කියලා ඉන්න ඉන්නවා ළමයට කන්න දෙන්නෙත් නෑ මොකුත් නෑ කියලා එහෙනම් කියනවා. දැන් මොකද ඇහුවොත් එහෙම කන්න තියෙන්නේ කි. ගෙනත් දුන්නේ නැද්ද බඩු මල්ලා? බඩු මල්ලා ගෙනත් දුන්නේ නැද්ද? අර එහා එක මේකට පෙනි පෙනි ඩෝවර්ඩ් කරනවා අතින් ගෙනහල්ලා මෙඩි කනවා. අපේ කාට එකක්වත් නැහැ. දැන් මේ තියෙන තරංගේ ඕනකම නෙමෙයි මේ තියෙන්නේ. යෝගට් මෙදි නැත්නම් ජීවිතේ නැති වෙන්නේ නැහැ. නමුත් අපි තරංගෙට වැහලා තින්නේ මෙහෙම තරංගයකට. මෙන්න මෙයයි මේ ලෝක තරංගෙන් අහක් වෙනවා බෞද්ධයෝ. බෞද්ධය ලෝකයා සමග තරඟ කරන්න යන්නේ. ලෝකයා Tamanට මොනවා කිව්වත් ඒ මතේ වටිනා දෙයක් වෙනවා කියලා යන්නේ නැහැ. ඕවා නිකන් මහ පුහු වැඩ කියලා දකිනවා. අනුන්ට පේන්න පෙන්වන සුන්දර ලෝකේ බෞද්ධය දකින්නේ පුහු දෙයක් හැටියට. එහෙම දැකිය යුතුයි. එහෙම දැක්කේ නැත්නම් ප්‍රගුණ කරගත යුතුයි. ඒ යථාර්ථය. පුහු වැඩ අත්හැරලා අනුන් කරනවට කරන්නේ නැතුව තරඟකාරී නොවි. Tamanට අවශ්‍ය දේ Tamanට අත්‍යවශ්‍ය දේ දැනගෙන කරන තත්ත්වෙට හදාගන්න පසුතලයේ. දැන් මෙන්න මේ වෙලාවේ විශාල සහනයක් එනවා. ඒ සහනය ඇති වුණාට පස්සේ හරි Tamanටම දැනෙනවා. ඔතන පටන් නිවන තියෙනවා. නිවන කියන්නේ අන්තිම කෙලවර දක්වා නෙමෙයි. මුල වැහැගත තැනපටම නිවන් දකින්න. දැන් මට ඕනකම තියෙන්නේ අරයත් එක්කලා මෙයත් එක්කලා හැපෙන තරඟ කරන්න අනිකට ලෝකක් පේනන්න නෙමෙයි. මගේ අදහස උන් ඉවරයි අදින්. මම අනික ඕනි අක්ෂර ගියාගත්තා. මට කමන්නේ මට වදිනේ. මම මට අත්‍යවශ්‍ය දේ කරනවා. හරයක් තියෙන්නේ ඒ ටික. අනික වැඩක් නැති වල්පල් හරයක් නැති ඒවා. හරයක් නැතිව පළවෙනි කරගහින ලෝකයට ඕනම් කරගත්තා. උන්ගේ හිතේ ඒවා ලොකු දේවල් කිය. ඒ උනට මෝඩයින්ගේ මෝඩ වැඩනේ. අනුර ලුකම් පින්නන එක. ඒ මෝඩකමේ මම නෑ. ඔතෙන්ද මනස වැඩනා නම් එහෙම වැඩෙන්න ඉස්සෙල්ලා Tamanටත් තිබුණා අර තරඟි. ඒ තරඟ නිසා ඒ තරඟ රැක ගන්න බැරි වෙච්ච 10 දැන්කෝ. ඒ 10 එතනම නිබිලයි. නිවන් දැකේ නෑ. මේ ලෝකේ යමක් අත්හැරීමෙන් නිමීම දැක්කනම් යා නිවන් දැක්කන එතන. දැන් නිවන් දැකලා තියෙන නිවන් කියන්නේ ඕක. දැන් ගිනිනේ ගිනි දකින්න ගිනි වැඩක් නේ ලෝකේ අයන්නේ. අන්න බෞද්ධය නිවන් හොයාගන්න හැටි. දැන් මෙහෙම ගියේ අපේ ආදි බෞද්ධයෝ එතන හිටපු නිසා. ආදි බෞද්ධයෙක් හිටපු දැනක අද කැණීම් කටයුත්තා කරලා එක කෙනෙක් ගියා ගෙදරක අතිවාරම ගල් අතිවාරමක් හොයන්නේ. අපේ බෞද්ධ රටේ දැන් තමයි තියෙන්නේ. ගල් අතිවාරම තිබුණා නම් දාලා තියෙන එක පන්සලක එක රජමාලිගාවක සිටු මැදුරක ඒ කියන්නේ ගමේ අත්‍යවශ්‍ය අනිත් පිරිසක එකතු කරන් ඉස්තිර ගොඩනැගිලා හදන්න ඕනේ අත්‍යවශ්‍යයෙන් ගමකට එකයි දෙකයි. ගමකම දකින්න හම්බෙන්නේ අතිවාරමක් එච්චරයි. ගෙවල් වල බලපුවහම මොකුත් නැහැ. පස් කඳු ටිකක් තියෙන්න පුළුවන්. හාර බලම ඇතුලෙත් මොකුත් නැහැ. කටුමැටි ගහලා හරි කමන්නේ හදාගත්ත වරිච්ච පිටි වුණත් අපිට ඇති පොල්ලත්තක් හෙවිලා ගත්තත් අපිට ඉන්න ගයක් නෙවෙයි. එදා බෞද්ධයෙ හිටිය අන්න එහෙම මේ අවශ්‍යතාවයට ප්‍රමාණයෙන් මේ සෑහෙන තැනක. ඒ මොකද බෞද්ධත්වයේ හැටි. ඒ බෞද්ධත්වයේ මනස හරියට නිමිලා තිබුණේ. නිමුණු මනස. ඒ නිමුණු මනස ඇති වුණේ වැඩක් නැති දේවල් අත්හැරීමෙන්. තරඟකාරී හිස් දේවල් අත්හැරීමෙන්. අන්න ඒක දැනගෙන කටයුතු කරපු නිසා තමයි එයා ඒ තත්ත්වයටපත් වුනේ. අනික අය ඕනිකක් ඇඳගත්තා. මේ කුණු කය සරසගෙන ලොකු කරගෙන මේක උජාරුවට පෙන්වන්න යන්නේ මොටකම මොඩකම මිසක් වෙන මොකක්ද? මට ඕනේ ලැජ්ජා තියෙන තැන් වැහිඳයි. ඒ වගේම සීත උෂ්ණ දුරු කරගන්නයි. මැසි මදුරු කරදර දුරු කරගන්නයි. මේකට අවශ්‍ය කරන ඇඳුමකුයි මට ඕනේ මේක ඉතින් අර ගඳ ගැහුවේ නැහැ අනික් මිනිස්සුන්ට කරදර යන්නේ ගඳ ගහනවනේ. ඕක හොදාගන්න එකක් අඳගෙන හොදගම මට ඒක හොඳටම ඇති. මට ওই මිනිස්සුන්ගේ ලෝකංග ඕනේ. මට ඒව හරියක් නැති වෙලාව පේනවා. දැන් මෙන්න මෙහෙම දහම් නුවණේ වැඩුණාට පස්සේ එයාගේ ඇඳුම චාම් වෙනවා. හැබැයි ගඳ ගහන්නෙත් නැහැ. එයා දන්නා ප්‍රයෝජනතාව අඳින්න ඕන නිසා මේක හොදාගන්න තව එකක් තියෙන්න ඕනේ. ගඳ ගහ අඳින්න හොදෙන්ද හොදා ගන්න ඕනේ. දැන් ඒ ටිකක් තියෙනවා. ඉතින් එයා ළඟ අපිරිසිදු බවකුත් නැහැ. ඒ වගේම චාම් බවක් තියෙනවා. අකම්පිත භාවයක් තියෙනවා. නිවීම සැනසීමත් එතන තියෙනවා. දැන් මෙන්න මේ වගේ අපේ ජීවිතය මොකද මේ කාලේ වෙනකොට මේ සමාජ සම්ප්‍රදායන් අනුව අපි පුරුදු වෙලා තියෙන මහා තරංකාරී ලෝකේ ඒකටම බහැලා ඒකෙම වැජඹින්න. ඒකෙන් මෙගොඩ වෙන්න බැරි තරමට මේක දූෂ්‍ය වෙලා තියෙන්නේ. නමුත් අපි අද උපක්‍රමශීලීව වහින්න ඕනේ හරි මාකට එනකොට. හැකි තරම් දුරට ඒ විප්ලවයෙන් අහක් වෙන්න. අහක් වෙලා චාම්බවටපත් වුනහම අපිටම සැනසුම තේරෙනවා. මේ මූලික සැනසුම. අන්න මධ්‍යම දහම් යථාර්ථවත් දැනගෙන ඉවරලා නිවන්ට උපනිශ්‍රේ වෙන ගෝචර වෙන හැටි දැනගෙන පරිහරණයකදී. අන්න නිවන්ට සාර්ථකයි. මධ්‍යම දහම් පරිහරණයකදී. අවශ්‍යතාවයට පරිහරණය කරනවා. නිවන්ට සත්‍රාය වෙනවා. දැන් ඒ මගේ නිවන ගෝචර කරන්නේ අවශ්‍ය පසුතලය හදනවා. මුලාවෙන් තොර කරන්න පසුතලයක් හදලා දෙනවා. ආ සාර්ථක සාර්ථක සප්පාය ඒ වගේම ගෝචර අසම්මෝහ කියන මේ හතරෙන්ම යුක්තවන මධ්‍යම පරිසරය හදාගෙන පරිහරණය කරනවා ගැළපෙන විදියට. දැන් වගේ කාලයේ අත්‍යවශ්‍යතාවයේ තියෙන. රාගක්ෂය කරන්න, දේශක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න ඒවත් නිවරට. මෙන්න මේ ටිකයි තුන්ලෝ සත්‍යයෙන් අභිභාගී බෞද්ධයෙක් වෙන්න බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ මට අත්‍යවශ්‍ය වටිනාම දේ, ප්‍රණීතම දේ. ඒ සඳහා යම්මගක් වැඩි යුතුද? මම ඒක සෑ දවල් දෙකේ සිහි කරනවා ලැබෙන ලැබෙන අවස්ථාව. දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ 75ක් වැඩක් නැතිව කැපිලා ගිහිල්ලා. කාලයේ 75ක් විදර්ශනා වඩන්න ධර්මානුකූලව අවශ්‍ය දේ ගන්න ඉතුරු වුණා. හැබැයි එයාගේ ගෙදරට ගිහින් බලපුවාම ඉඳ ගන්න මට්ටමට පුටු ටිකක් තියෙනවා. ගිහින් බලපුවාම කන්න මට්ටමට මොන හරි ගේ ඇතුලේ කුසියෙක් තියෙනවා. මහලුගේ වදරවලුත් නැහැ. ඇඳුම් පැළඳුම් කියලා 아무ත් දේවල් ලෝකයා රවට්ටන ඇඳුම් පැරඳුනුත් නැහැ. වත්තේ මල් ගස් බලපුවාම බඩු ගහක් මිරිස් ගහක් එදෙන තියෙන්නේ. අර වැඩක් නැති ලස්සන කරුවත් නැහැ. අන්තිර බලනකොට එයාගේ වත්ත වටේ ගිහින් බලපුවාම සුමානයක් අන්න එළවලු ඔක්කොම හැදිලා මොකද? මල් ගහ හිටවන එක නෙමෙයි එයා කරලා තියෙන්නේ ඒක එළවලු ගහ හිටවලා. සාත්තු කරන එකෙන් එළවලු ගහට සාත්තු කරලා. එයාට ලස්සනෙන් වැඩක් නැහැ. ලස්සන වෙලා හිටන් ඉන්න එයාට ඕනකමක් නැහැ. ඒ જાතිය පුතත්ජන් ලෝකේ අදහස එයාගේනේ. ඉතින් මේ වෙන මහන්සිය මෙතන බඩු ගහ හිටවලා මහන්සි වුණා නම් මිරිස් ගහ හිටවලා මහන්සි වුණා නම් ඒකෙන් අපිට ප්‍රයෝජනවත්. ඉතින් අපේ ආදි පැරණන්ගේ වත්තවටේ තිබුණේ ඔය වගේ එළවලු. මල් ගස් තිබුණේ. නමුත් අද තියෙන්නේ කටුක ජීවිතේට කටු ගස්ම පුරවාගේ. අලුත් මල් జాති වන්න මොනවද කියලා? කටු නැති මල් జాතියක් ඔය අතර තියනද බලන්න. පතෝක් ಜಾති, පොඩි ಜಾති, ලොකු ಜಾති ගෙනහල්ලා ගේ අරන් හිටවලා. ඔක්කොම කටු ගඩවල. මේ බෝගනීලා ආරාමයක් නේ ඔක්කොම කටු. රෝස කටු. ඔක්කොම කටු ගස් ಜಾති තමයි ගේ වටේම තියෙන්නේ. පරිසරයෙන් අපිට එන්නේ මොනවාද පරිසරයට අපෙන් ගියේ එක තමයි අපිට ආවහ ප්‍රතිචාර දෙන්නේ. කටු ගහෙන් එන ප්‍රතිචාරේ කටුක ප්‍රතිචාරය. අපි දන්නේ නැතුවට හැම වෙලෙම අපිට එන විශ්වයෙන් එන බාහිරින් එන ප්‍රතිචාරේ කටුක විදිහට හැදෙනවා කටුක දේ තුලින්. නමුත් අපි ඔබ දකින්නේ. ඒ වගේම ප්‍රතිචාර වට විශ්වයේ වට විටාව අසාර දේවල් වලින් නම් පිරලා තියෙන්නේ. හරයක් නැති ඵලයන්ගෙන් නම් ඒව හැදිලා තියෙන්නේ. හරයක් නැති ඵලයේ තමයි අපිට ප්‍රතිචාර වශයෙන් එන්නේ. ඵලය හරයක් නැහැ. ලස්සන කරලා තියෙනවා. ගිනි ඵල වලින් ප්‍රයෝජනයක්. ලස්සන ජීවිතයක් හදා ගන්නවා. ඇතුලේ කිසිම හරවත් ප්‍රතිඵලයක් අන්න පරිසරය අපිට බලපාන නැහැ. දැන් මේ හැම දෙයක්ම පැරණි බෞද්ධය දැනගෙන හිටපු නිසා. ඒ කාලේ තිබුණේ වැඩක් නැති දේවල්. ඔය කැලේ තිබිච්ච ගස් జాතියම අද ගෙදර ගෙනහා හිටවලා තියෙනවා. වල් කැලෑමයි ගෙවල් වල තියෙන්නේ. හොයලා බැලුවොත් දියසෙවල් තියෙන තැන් වල බැඳෙන පාති බැඳෙන තැන් වල හැදෙන ගස් ටිකයි. වහල් කැලෑවල තියෙන කටු ගස ආදී වන්නා හරයක් නැති ගස් ටිකයි. කිසිම ඵලයක් දරන්නේ නැති ලස්සන කරපු ගස් ටිකයි. ওই જાතිය ටික තමයි අපේ ගේ වටේ තියෙන්නේ. ඉතින් අපි දැන් තියෙන පෘථජන අදහසට ගෝචර වෙච්ච වටිනා ඒවා. දැන් නව නව නිර්මාණය කියලා ආවොත් ඉන්නේ ওই જાතිය එකක්මයි. වෙන කිසිම හරයක් හැටියක් නෑ. මොකද පෘථජන නව නිර්මාණ පෘථජන ගතියේ මිත්‍යා ඥාණයෙන් දෙන මිත්‍යා විමුක්තියකට හේතු කරන ඵලයක් හදා දෙන දෙයක්. ඒවෙන් තමයි සැනසෙන්නේ. දැන් ඒ නිසා ඒක දැනගන්න බෞද්ධයින් ආර්යයන් වෙනකොට ආර්ය ඥානීට අනුකූල වන්නා වූ දේන් ඒවා වර කර ගන්න ඕනේ. එතකොට ඒකේ ඵලයක් දරන හරයක් ඇති දේවල්මයි එකතු වෙන්නේ. අර සාමාන්‍ය ජීවිතය ගත කරන මධ්‍යම දහම් ගත කරන්නේ. ඒ ජීවිතේට හැම පැත්තෙම පහසුවක් දෙන දේවල්. එතකොට මේ ඇසුරු කරන අනික් බාල પરම්පරාව හැදෙන්නේ තේ જાතිය. මහා මීහරක යන්නේ කොයි පැත්තටද? පැටවු යන්නේ මේ පැත්තට කියලා ඒ වගේ. ගෙදර ඉන්න නායකයෝ යම් පැත්තකද යන්නේ, දරුවෝ යන්නේ මේ පැත්තට. සටාවේ ඒකයි. මේ ඔය ක්‍රමයට ගන්න ඕනේ ඒක. ඉතින් ඒතර මේක ඇත්ත වශයෙන්ම බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයට න ආර්ථිකය නිකම්ම කොට නැගිලා. ජීවන විදව නිකම්ම බහැලන්. දැන් බුදුරන් වහන්සේ තවත් දින්න බෑ ක්‍රමයක් ජීවත් වෙන්න මිනිසුන්ට ආර්ථිකය. නෑ බුදුබණන කටයුතු කරපල්ලා ආර්ථිකය කොට නැගිනවා. ඇති බව හම්බ වෙනවා. භවෝග සුඛයත් හම්බ වෙනවා. වැඩක් නැති අතර භව ණය වෙන්න උනේත් නැහැ. ඉතින් වරදක් නැහැ. ජීවිතේ යහපත් නම් අනවද්‍යයි. සුඛ හතරම තියෙනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවාදී සුඛ ඔක්කොම තියෙනවා. ඉතින් මේක අපි මේ අහපු ප්‍රශ්නේ උත්තර මේ ණය ගැන අතහපු එක. ඒක අතින් මෙතනම ගැලපෙන එකක්. ණය වෙන ක්‍රම තියෙනවා. දැන් අපි එකෙන් දන්නේ මේ ලෞකිකත්වයේ තුල මේ ලෞකික සීමා මට්ටමකට ඇතුණ අදහස තුල. මේ මුදලකින් කාට හරි ණය වෙන එකක් තිබුණොත් ඕක තමයි මේ ණය කියලා ගන්නෙ. මං කාටවත් ණය නෑ කියනවා කාටවත් සල්ලි දෙන්න දෙන්නම් කාගේවත් ණයට අරන් නැන්නම් මුදල් එහෙම. නමුත් අපි කාට හරි බැන්නොත් බැනුම් අහන්න ණයක් හදාගෙන. අපි ණයකාරයෙක් වෙලා. ලෝකෙන් අපිට බැනුම් වෙන්න හේතුවක් හදාගෙන. කාට හරි හිංගියක් කරොත් අපි ණයකාරයෙක් වෙලා. හිංගි ලබන්න ණයකාරයෙක් වෙලා. අපි කොච්චර බෑග්ගවත් හරියන්නේ කවෙන් හරි හිංගියේ ඉන්න විපාකයක් එනවා. ඒවා අපි ලෝකයට ණය වෙච්ච. මොන විදිහකින් හෝ ලෝකයට අවඩක් අසාධාරණයක් කළොත් ඒ ඒ જાතියෙන් ණයයි. එහෙනම් බෞද්ධයෙක් වෙච්චාම දැනගන්නවා කෙලින්ම. මම කිසිවෙකුට අවඩක් අසාධාරණයක් කරන්නේ නැහැ. මගෙන් උනාව යම් අවඩක් අසාධාරණයක් ඇද්ද මම ආද කරගත්තේ මේ සිත ශාන්තිය මේ කරගත්ත පුණ්‍ය ආශිර්වාදේ ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරනවා පින්පෙත් පිහිටවන මං ඒ වෙච්ච ණය ගෙවනවා මතු අවඩක් අසාධාරණයක් කිරීමෙන් ණය වෙන්නේ එන අනුන්ට අවඩක් අසාධාරණයක් නොකරන තත්ත්වයට ගත්තාම ඒකෙන් 100ට 1000ට විතර එකක් විතරයි තල්ලි කීයක් හරි යන දෙන්නේ නැති එක ඒකත් අසාධාරණයි අර ගොඩේමයි තියෙන්නේ හැබැයි අර ණය වෙන ඉවෙන් බලපුවාම 1000න් එකක් විතර සල්ලි වලින් ණය වෙලා හිටන් ණය නොදෙන එක තව 999ක් තියෙනවා. ණය විනව දන්නේ නැතු. Tamante වැඩ කරගන්න පුළුවන්කම තියේදී Taman අනුන්ගේ වැඩ ගන්න බොරු කම්මැලිකමට ඉන්නවනම්. එයාත් අනුන්ගේ වැඩ ගන්න ණය වෙච්ච කෙනෙක්. එයාටත් අනන සුඛයක් නැහැ. මම ණය නැහැ කියන වචනේ කියන්න බෑ. අපේ වික්ෂුන් වහන්සේලා පෙන්ලා තිනා මම මෙතෙක් කාලය තුළ එක්තරා වික්ෂුණා මම පැවිදි වෙලා දැන් කවුද අපේ මේ බක්කුලත්තර කියන හාම බක්කුල හාමුදුරුව දේශනා කරනවා මම පැවිදි වෙලා දින 7යි ණයට කෑවේ කිය. ඊට පස්සේ මම ණය නිදහසලා සාය පරිභෝගයට වැස්සා. මොකද හරි හතේටපත් වීම. එහෙනම් ගන්න ආහාරය නම් තරගෙන වික්ෂුණහන්සේ නමක් වෙලා. ඒකෙන් කිව්ව වැඩේ නොකර වෙන වැඩ කළොත් අර දායකයාට නායකාරී. එහෙනම් සම්පූර්ණ අභ්‍යන්තර ණයෙන් නිදහස් වෙන්නේ අරිහත් වෙන්නේ. මොකද ඊට පස්සේ කිසිම ආකාරයෙන් රාග වැඩ, දේශ වැඩ, මෝහ වැඩ අංශු මාත්‍රයක්වත් උන්වහන්සේගෙන් ලෝකෙට වෙන්නේ නැති නිසා ගත ආහාරයට ණය නැති කෙනෙක් වෙනවා. සම්පූර්ණ ණය නිදහස්. ස්වාමි පරිභෝගේ. එහෙනම් මෙතෙන්දී අපිට තියෙන අපි යමක් අරගෙන කෙනෙක්ගෙන් ගත ආධාරයෙන් අවැඩ කරගත්තොත් අපි ඒවත් ණය. එහෙනම් මේ තුලින් මහා ණයෙන් නිදහස් වෙන සතර අපාගත වීමට හේතුකාරක ණයෙන් නිදහස් වීම සෝවාන් වීමෙන් සිද්ධ වෙනවා. එයා ලෝකේ ඒ જાතිය නෑ ඊට පස්සේ වෙන්නේ. ඒ විච ණයට අසාධාරණ සතර පහ ගත කරන්න හේතු වෙන මට්ටම එකක් නම් ඒ මට්ටමේ ණයෙන් නිදහස්. කාම ලෝකයේ කාම දුක් විඳීමට සැරිසරන මට්ටමට වැටෙන ණයෙන් නිදහස් වෙන අනාගාමී වුණා. අරිහත්ත්වයට පත් වෙනහම තුන් ලෝකයේම සතර පැවැත්මේ තිබෙන ණයෙන් නිදහස්. ඒකිනුත් නිදහස් වෙනවා. එන අනන සුඛය කියන එක ඔය සෝතාපන්න ඵලයේදී ලබන්නා වූ සතර පායේ නිදහස් වීමට හේතු වෙන ණය නැති ස්වභාවයේ ඉඳලා අපි දිනු කරගන්න ඕනේ. අන්න ඒතොර අනන සුඛයක් පවතින ණය නැති සුඛේ ලබන්න පුළුවන් එතන ඉඳලා. ණය නැති සම්පූර්ණ සුඛේ ලබන්නේ අරිහතුන් වහන්සේ. නමුත් අපි අනන සුඛේ කියන එකට අද පෙන්වන්නේ එහෙම නෙවෙයි. අනුන්ගේ මොනවා හරි අරගෙන සල්ලි අරගෙන ඒක දෙන්නේ නැතුව ඉන්නවා නම් ණය වෙලා ඉන්නවා නම් ඒකෙන් නිදහස් වීම අනන සුඛේ ණය නැති සුඛේ කියේ. ඒක ලෞකික අදහසක් විතරයි. නෑට සම්බන්ධ යම් දහමක් ඇද්ද හීන දහම. ඒවා කොහොමවත් නොකල යුතු අත්හැරලා දමන්න බොහොම තරයේ හිතර ගත යුතු දහම්. ලැබුණු ලැබුණු අවස්ථාවක ඉක්මනින් අත්හැරලා දැමිය යුතු දහම්. එහෙම දැනගෙන ඉවෙලා හිටන් ඒවට එන්න නොදී. ඇස කන දිවනාසයේ ශරීරයේ මන කියන මේවට ඇතුළත් වෙන්න නොදී. යන්තරමක් ආරක්ෂා කරගෙන ඒවේ ආදීනව දැකලා ඒකේ වෙන්වීමේ ආනිසංශ දැකලා කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කිරීමෙන් ලබනවා ඔය කියන්නා වූ ආර්ය මාර්ගයට යන පත් වෙන ධර්ම මාර්ගයේ හීන දහම් දැනෙන අත්හැරීමේ සුවේ. මධ්‍යම දහම් වල ප්‍රමාණය දැනගෙන. මේවට ඕනට වැඩි කාලය ගත කරන්න මට වෙලාවක් නැහැ. ඒවා නැතුව බැරි අත්‍යවශ්‍යතාවය නිසා මම මේ කාලයවත් ඒකට ගත කරන්න කියලා. ඒකෙත් ආදීනව දැකලා. නොකර බැරි නිසා කරන බව තේරුම් අරගෙන. අවශ්‍ය මට්ටමට කරන මට්ටමට ගත්තාම අන්න මධ්‍යම දහම් මධ්‍යම විදිහට දැකලා ඊට ගැළපෙන ආකාරයෙන් පරිහරණය කළා වෙනවා. ඒ වගේ මොහොතක් නැහැ ලැබුණු හුස්මක් උඩටගෙන පහතරෙන් තරම් වෙලාවක් මට නිදහසක් ලැබුණා මේ ටිකෙන් අහක් වෙන්න. මොහොතක් ලැබුණා. ඒ මොහොතමම අපතේ හරින්නේ. එහෙම තමයි ධර්මාභෝධය සඳහා අවශ්‍ය කරන දහම් සිතිවිලකට වෙන් කරනවා. දහම් ක්‍රියාවකට දහම් කතාවකට වෙන් කරනවා. මෙන්න මේ අදහසින් ප්‍රගුණ කරගත්තොත් අප්‍රමාදයෙන් යුක්තව ප්‍රනීත දහම් වඩන කෙනෙක් වෙනවා. මෙන්න භාවනා පසුතලයේ ඉතින් මේ භාවනා පසුතලයේ මනසේ තේරුම් අරගෙන ඕකට අවතීර්ණ වෙන්න කටයුතු නොකරන කෙනෙක් යම් කිසි විදිහට ගත කරනවා ඔහු සතිපට්ඨානේ නෙමෙයි ඉන්නේ. ඔහු සම්මා දිට්ඨියෙන් නෙමෙයි කටයුතු කරන්න පටන් ගන්නවා. ආර්ය මාර්ගයෙන් පිටස්තරෝ. මෙන්න මේ විදිහේ කටයුතු කරනගෙන තමාගේ කටයුතු හොඳට මනසේ සී බුද්ධියෙන් හදාගත්තා නම් ඔහුට සතර සතිපට්ඨානෙ ඒ වෙලාවේ වැඩෙනවා. ඔහු කරන ක්‍රියාවක් තියෙනවා මේ කය කය මෙහෙයවලා කරන ක්‍රියාවක් තියෙනවා ඒකෙන් අවඩක් නිවන්ට ගෝචර නොවන දෙයක් සිද්ධ වෙන්නේ. නිවන්ට උපනිශ්‍රේ දහමක්මයි සිද්ධ වෙන්නේ. සතියෙන් යුතුවම කය ගැන ක්‍රියාකලාපය ගැන ඉන්නකොට ඔහුට කායානුපස්සනාව වැඩෙනවා. හැබැයි ඔහු භාවනා කරන කෙනෙක් කියලා කවුරුවත් දන්නේ එයාගේ චර්යා රටාව මහා භාවනාවක්. ඒ සතර සතිපට්ඨාන භාවනාවේ යෙදিলা ඉන්නේ ඒ උත්මයා. කොහොම භාවනා කරන කෙනෙක්ද කියලා. දකින්න ලෝකයට බෑ. එහෙම එකක් පේන්නේ නැති නිසා. අනතාව සිද්ධියක්. ලෝකයට ගෝචරෙන භාවනාවකුත් නෙමෙයි යෝ. මොකද හේතුව? බණ අහලා ධර්ම ශ්‍රවණය කළා නිවන තේරුම් ගත්ත කෙනෙක් නිවන ගෝචර කරගත්තාම ඒ නිවනට අවශ්‍ය වෙන පසුතලයේ හැඩ ගහනවා කියන එක. අනික අයට ගෝචර නැහැ. මාරපාක්ෂිකින්ද ගෝචර නැහැ. දැන් මාරපාක්ෂිකයේ භාවනා කියලා කිව්වනම් නිවනට ගෝචර නොවන්න. සසර පැවැත්මේ යම්කිසි පැවැත්මේ කොතන හරි ඉන්න තැනකට ගෝචර වෙන එකක් කළොත් ඒකට ගැළපෙන පිළිසර ඒක ගෝචරයි. දෙවියන්ට හරි ඒක ගෝචරයි. හැබැයි ආර්යයන්ගේ මේ ආර්ය සතර සතිපට්ඨානෙ වැඩිම දෙවියන්ටවත් ගෝචර නැති නිසා. ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී దేవතාවෝ ඈතපරම් නමස්කාර කරනවා. අජානීය උත්තමී අජානීය ධානලාභී. ඔබට ධාන ඇති බව අපට පෙනේ. මොකද ආලෝකයි තීක්ෂණ නුවණයි සියල්ලම පේනවා. එහෙත් ඔබගේ ධාන අරමුණ අපට නොපෙනේ. ඒක අපිට පේන්නේ කොහොමද ඔයා උතෙන් ඇවිදින්න ඉන්නේ? අපිට ඒක තේරුම් ගන්න බෑ. අරමුණ නොපෙනෙන්නේ. නමුත් මහා බලවත් ධානය ඇති උත්මේ. ආචාර්යමත් ඔබට අප විසින් මේ දුරපටන් කරන নমස්කාරය වේවා කියලා දුරපට යනකොට নমස්කාර කරලා යනවා. දැන් මෙතන වෙනස පේනවනේ කොච්චර කියලා. අන්න ආර්ය භාවනාව කියන එක ප්‍රඥාව මුල් කරගෙන යන ක්‍රමයක්. බනහලා තේරුම් වරගෙන නිවන තේරුම් අරගෙන ඊට අනුකූලව ඊට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද ඊට විරුද්ධ දේ මොනවද කියලා මේ තුන තේරුම් අරගෙන තමන් කරන කියන හිතන සියලුම මොහොතක් මොහොතක් පාසා කරන වැඩවලදී අන්නේ දැනුවත්වීමෙන් යුක්තව කරන්න පටන් ගත්තාම ඔහු එදිනෙදා වැඩ කරගෙන ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ලෝකයාට පේනවා මිස ඔහු තුළ භාවනාව ක්‍රියාත්මක වෙන බව ලෝකයා දන්නේ. නමුත් මේ සියලුම ලෝකයා දන්නේ නැති. ලෝතුරා බුදුරජාන් වහන්සේ ලෝකෙට දේශනා කරන නිවන් මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔහු තුළ මොහොතක් පාසා භාවනාව වෙනවා. නමුත් මේක ලෝකයට නොපෙනෙන නමුත් ආර්යයන්ගේ භාවනාව. මෙන්න ආර්යයන්ගේ සතර සතිපට්ඨාන. දැන් මේක හරි වැදගත්. නමුත් අද කියන සතර සතිපට්ඨාන කියන්නේ ඕක නෙමෙයි. සති භාවනා කියලා සතියක් භාවනා කරන්න කොහේට ලැහැති කරනවා. දවස් හතක් භාවනා කරන්න ලැහැති කරනවා සති භාවනාව. ඉතින් සති භාවනාවට යන්න සුමාන ගාන හිතලා ලැහැත් තියෙනවා. පැන්සන් පඩි එහෙම පැන්සන් පඩි එහෙම තියෙනවා. අද මේ සැරේ වැඩි වියදම් කරලා බෑ. සති භාවනාවට යන්න තියෙනවනේ. ඒකට තියාගන්න. අර සතියේ කණ්ඩවන්න ඔක්කොම එක පැත්තකින් දායක පොළඹ වල ඒ පැත්තෙන් ගෙන්න ඕන. අරගලන්ට කියන්නේ දායක පොළඹ බව. ඒගොල්ලන්ට කියන්නේ මොකද්ද? සතියකට අවශ්‍ය කරන කෑම බීමට මෙන්න මෙච්චර මුදලක් යනවා. එකක් දෙන්නකෝ. සතියකට ඉඩ දෙනවා. එන කට්ටියට කියනවා උපාසකම්මලා මෙච්චර ඉන්නවා, උපාසක මහතුරු මෙච්චර ඉන්නවා, හාමුදුරුවෝ මෙච්චර ඉන්නවා. දාන කියන කෙනාට ඒ ටික පවරන. දැන් කොහේ සති භාවනා කරන්නේ වවුද? නායකය මොකද කරන්නේ? දැන් මෙහෙම රටාවක් ලෝකේ තියෙනවා. අපිට අනු විවේචනය කරන්න නෙමෙයි. නැවත අපි දැනගන්න ඕනේ. ඒකද සති භාවනාව. සතියෙන් යුතුව මොහොතක් පාසා තමන්ගේ කටයුතු හිතන කියන කටයුතු කරන කටයුතු මේවා හීන දහම් මේවා මධ්‍යම දහම් මේවා ප්‍රණීත දහම් කියලා තේරුම් අරගෙන හීන දහම් නොකරනට ඒ මොහොතේම අදිෂ්ඨානය කරන අත්තරින් වැලි මිදී ඒවෙන් වෙන් වෙන්නත් මධ්‍යම දහම් අත්‍යවශ්‍යතාවය දැනෙන ඊට අනුකූල ප්‍රමාණය දැනෙන කරන්නත් ප්‍රණීත දහම් හුස්මක් උඩටගෙන පහතරන තරම් වෙලාවකට අපත යන්නේ නැතු වෙන්න වඩමින් ප්‍රගුණ කරන්නත් මෙන්න මේ ක්‍රමයේ ප්‍රගුණ කරගත්තා නම් සතර සතිපට්ඨානේ අප්‍රමාදව වන්න කෙනෙක් වෙනවා මේ જાතියෙන් සතර සතිපට්ඨානිය වඩන කෙනෙකුට තමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ ඒකාන්තයෙන් නිවනට අප වෙනවා කියලා. මහණේ හරියට මේ සතර සතිපට්ඨානිය වඩනවා නම් මම නිවන කරා අප වෙනවා කියනවා. ඒකාන්තයෙන් ලැබෙනවා. අන්තිම අවුරුදු 7 පටන් පෙන්ලා තියෙනවා. ඉන් පල්ලෙහාට දින 7ක්. දින 7ක් මේ ටිකවලත් අනාගාමී ඵලය හෝ අරිහත් ඵලය හෝ දෙකෙන් එකක් බලාපොරොත්තු වෙ යුතුයි කියලා. එච්චර වටිනා එකක්. නව ප්‍රමාදය නිසා තමයි ඉග්‍රහ කල්යන්නේ. නව ප්‍රමාදයෙන් හෝ කරනවා නම් ඒ මට්ටමට අප්‍රමාණ වාසනාව කවදා හරි ලබා ගන්න පුළුවන් මට්ටමක් හරි තියෙනවා. අප්‍රමාදුනොත් අති ඉහළ. ඉතින් මෙන්න මේ භාවනා ක්‍රමයේ තේරුම් අරගත්තට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා දිගටම කරගෙන යනකොට අන්න කායික වශයෙන් මානසික වශයෙන් අපි දවලා තවලා පීඩනයටපත් කරලා හිටන් තිබිච්ච අසහනකාරී සියලු ප්‍රශ්න බලාහින් දැඩි හේතු නැති නිසා ඒ ඵලයේ දුර වෙලා යනවා. ඒවට හේතු නැහැ. හේතුවක් නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ. නිදිමතට හෝ කම්මැලිකමට හෝ හේතුව හිත වික්ෂිප්ත වීමට හෝ යම් හේතුවක් තිබුණා නම් ඔය ඒ බඳු වූ සතර සතිපට්ඨානයෙන් තොරගම නිසා තමයි ඒකට හේතු හැදෙන්නේ. ඔය කියන සතර සතිපට්ඨානෙන් යුද්ධව කටයුතු කරන්න ප්‍රගුණ කළොත් අර කියන අකම්මැලිකම් වලට නිදිමත වලට ඒ වගේම නොදැනෙනකමට වික්ෂිප්තභාවයට සියල්ලටම පිළිතුර එතන තියෙනවා. මොකද ඒවට ආහාර නැහැ. ඔය හතර හතිපටාණි යුද්ධ නා. අන්න ඒකයි ඉතින් උතනේ අපිට තේරුම් අරන් ප්‍රගුණ කරගන්න තියෙන්නේ. ඉතින් භාවනා කරන අවස්ථාවල මේ ආලෝක පහළ වෙන ඒවා දැන් මේ වගේ දේවල් බොහෝ කොට තියෙනවා. ඒක নানা ආකාර ක්‍රම වලින් එනවා. එකම ක්‍රමයක් නෙමෙයි. ඔය භාවනා කරන අවස්ථාවල මේ උපචාර අවස්ථාව කියලා එකක් තියෙනවා. උද්ඝා නිවිති අවස්ථාව කියලා. උද්ඝාහ නිමිත්ත කියන එක හරිම පරිස්සම් වෙන්න ඕන තැන. කොයි පැත්තකට හරි මේ හිත යම් විදිහට පුද්ගලයා පාලනය කරන්න පටන් ගන්නකොට මේ හිතේ පාලන පාලනය කරන හිත පාලනය කරන ක්‍රමයක් තියෙනවා. ඒකට මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි ඒ ක්‍රමයේ තියෙන්නේ. ඕනම කෙනෙක් යම් කිසි හොඳ හෝ නරක ක්‍රියාකලාපයක් තුල දිගටම හිත ගෙනිච්චතු වෙන එක ගෙනියන්න නැතුව පුළුවන් තරම් අවධානය යොමු කර කර ඒ જાතිය හුරු පුහුරුවක් ලබනවා. හුරු පුරුද්දක් ලබනවා. හිත ඒකට හුරු පුරුදු වුණාට පස්සේ එයා බෞද්ධයෙක් වෙන්නම ඕනේ යමෙක් යමකර පුහුණු කළා නම් හිත ක්‍රමක්‍රමී අවධානය ඒකට යොමු කරගෙන හුරු වුණා නම් මොන දෙයකට හරි ඒ જાති ඒවට අවධානය යොමු කරන මානසිකත්වයේ හැඩතලයක් ලබනවා මානසික හැකියාවක් ලබනවා ඊට පස්සේ එයා මොනවා හරි ඊට අනුරූප දෙයකට හිත යොමු කළොත් එහෙම ඒ පස්සේ සිහින මව මව යන්න පුළුවන් හැකියාවක් ලබනවා. මනෝ සිහින වවන්න පුළුවන් හැකියාවක් කියලා. දැන් අපි හිතමුකෝ සර්කස් කණ්ඩායමක සර්කස් කරුවේ කියන්නේ බෞද්ධයෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් නේ. එයාට බෞද්ධ මොනාගම වුණා කමක් නැහැ. සම්මතාගම මොකක් වුණා කමක් නැහැ. එයාට විශේෂ බෞද්ධ ඉගෙනීමකුත් නැහැ, දැනීමකුත් නැහැ. හැබැයි සර්කස් පෙන්වීම ගැන ඉගෙන ගන්නවා. එයා හිතක් උඩ ඉඳගෙන නුයෙක් විදිහ කරණම් ගහන්න පුළුවන් විදිහේ ක්‍රමයක් ඉගෙන ගන්නවා. හැබැයි මේ හිත තුල ඉන්නකොට පොඩ්ඩේ එහා මෙහා වුණොත් එහෙම බැලන්ස් එක වෙනස් වුණොත් එහෙම පුද්ගලයා වැටෙනවා. නැව කොච්චර අවධානයකින් ප්‍රගුණ කළා තියෙන්න ඕනද? ඒකට නොවැටි ඉඳගෙන තව සෙල්ලමකුත් කරන්න. නමුත් මේකත් ප්‍රගුණ කළ හැකි බෞද්ධ වුණාට. දැන් බයිසිකලයක් පදින්න අපි ගත්තාම පුඩ් බයිසිකලයක් නැහැ ඔය පාගල යන බයිසිකලයක් අරගෙන පදින්න ගත්තාම. ඉතලා පදින්න ගත්තොත් පදින්න බෑ රෝද දෙක යන්න බෑ බැලන්ස් කරගන්න බෑ වැටෙනවා. නමුත් එයා දවස් ගානක් පැදලා පුරුදුනහම අපූර්වට ගිය හැකියි. දැන් මහන්සියෙන් පාලනය කරගන්න අවශ්‍යතාවයක් නැහැ. පාලනය වෙනවා. සයන් පාලනයක් හැදෙනවා. මෙන්න මේ වගේ මේ භාවනා ක්‍රමවලදී එක එකනා নানা ප්‍රකාර ගන්නවා ක්‍රම. එක එකනා කියාපු දේවල් අර ගන්නවා. පටවි ධාතුව කර ගන්නවා කියලා මෙටිකුලියක් හදන මෙටිකුලි දිහා බලා ඉඳලා ඒකට හිත එකඟ කරනවා ඒ දිහා බලාගෙන ඉස්සර තිබිච්ච ක්‍රම ඒවා. ජල බඳුලක් තියාගෙන ආපෝ ආපෝ කියලා ඉතින් මේ ආපෝ කසින සංඥාව ගන්නවා කියලා එහෙම ගන්නවා. ඉතින් වායුවක් බලාගෙන වායුවක් හැඳලාගෙන වායුවේ හිත තියෙන වායු සංඥාව ගන්නවා. ගිනි සංඥාව ගන්නවා ගින්දර දිහා බලා ඉඳලා. දැන් මෙහෙම ක්‍රම තිබුණා. දැන් ඔය ක්‍රමෙට අද අද කාලේ තියෙන සමහර භාවනා ටිකක් ඈත යම්කිසි එක්තරා විදිහක සුදු පාට හෝ ගාපු එක්තරා තලයක පසු තලයක පොඩි හිතක් තියාගෙන ඒ තිත දිහා අවධානයෙන් බලාගෙන ඉඳ වෙන කොහොමද හිත යවන කරන්නේ. දැන් තවත් ක්‍රම හොම ඒවා තියෙනවා. මේක එක යෝගී ක්‍රම. දැන් මේ මොන දෙයකින් හරි පුරුදු කරන අවධානය. අවධානය යමකට එල්ල කරලා හිටන් විනේහකට නොයන්න පුරුදු කරන එක මේ මානසික වශයෙන් කරන්න පුළුවන් මානසික ඒක ව්‍යායාමයක්. මනස පුහුණු කරන ක්‍රමයක්. හැබැයි මේකට බෞද්ධ වෙන්නම අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ සාමාන්‍ය දෙයක් ඒක. මෙන්න මේ ක්‍රමයට මනස ප්‍රගුණ කරගැනීමේ සිරිත මේ ආර්ය මාර්ගයේ යනකොට උනත් ඒ ඒ මට්ටම් වලදී එක එක විදිහට තියෙනවා. ඒ ප්‍රගුණතාවින අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය අවස්ථාවර මනසට මොනවා හරි අරමුණක් ගත්තොත් ඒ අරමුණ පස්සෙම බාහිරයට හිතේ නොයදවා මෙහෙ යවන්න හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ වෙලාවේදී අපි ආලෝක සංඥාවක් එහෙම හිතට අරන් තිබුණා නම් එහෙම ආලෝකයක් මතක් වුණා නම් ඒක ඇතිසේම පේන අවස්ථාවකුත් තියෙනවා. මේකත් එක රටාවක්. අනික් කාරණේ තමයි. ඌ වගේ රටාවකදී අවස්ථාවක උද්ඝාණිවිත කියන අවස්ථාවේදී මේ මනසින් යමක් මවලා දකින්න පුළුවන් අවස්ථාවක්. ඔය තියෙන්නේ. ওই අවස්ථාවෙනු බෞද්ධය ප්‍රයෝජනට ගත්තා. බෞද්ධ වැඩවලට. හැබැයි ඔක බෞද්ධෙන් විතර සීමාච්ච එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය අවධානය යොමු කරන්න හුරු පුරුදු කරන 90% තරම් පිරිසකට කරන්න පුළුවන් වැඩ කරනවා. අන්න ඒ නිසා ඒ වඳු හුරු පුරුදු කරගත්තාම තමයි විඥාකරණයක ඉන්ද්‍රජාල මහේන්ද්‍රජාල වැනි ඒ වගේ සකස් කරපු කට්ටිය ඔයගේ ක්‍රම ප්‍රගුණ කරනවා. හිතෙන් මවලා ගන්නවා. දැන් ඔම එක්තරා අවස්ථාවක් තිබුණා මම දන්නේ එක්තරා පුද්ගලයෙක් වනාංගි වශයෙන් කියන්නේ ඒ පුද්ගලයේ ප්‍රගුණ කරපු එකක් තිබුණා. දැන් එයාට දියා තියෙන මොනවා හරි ගත්ත එකක තිබුණ එකක් හරි එයා හිතෙන් ගෝචර කරගත්ත එකක් හරි මොනවා හරි දැන් එයා ඉස්සෙල්ලා මොකද කරන්නේ ඇණයක් ගහලා පිටියෙලු ඔය බයිසිකල් රිම් එකක් අරගෙන අර මේ ඔක්කොම ස්පෝක් කම්බි එහෙම ඇතුව. ඒ රින් එක පටලවලා හිටා මේක කරකවනවා අතින්. කරකවලා මේක දිහා බලා ඉන්නවා. මේක කැරකින ආකාරය හොඳට හිතර ගන්නවා. අරන් ඉවරලා හිටන් හොඳට දැන් මතකයේ දීපතාවක සෑහෙන කාලයක් සීමා කරලා. ඊට පස්සේ මොකද කරන්නේ? අරක හිමීසිරෝ කැරකින ආකාරයෙන් හිතට තියාගෙන කාට හරි කියනවා අරක අතින් අයින් කරන්න. අර කැරකින බයිසිකල් රිම් එක ටක් ගාලා අහකට ගන්න. දැන් මෙයා කැරකිච්ච ආකාරය හිතට අරගෙන ඒක දිහා හැම බලයි. අන්තිල බලනකොට බයිසිකල් කාලේ මේ කරගෙන ඇහැට පේනවා. දැන් මේ මනස උරු කරගත්ත තවත් ක්‍රමයක්. ඒක එක නා ගන්න උපක්‍රම වෙයි තියෙන්නේ. දැන් එතන බයිසිකල් හිම් එකක් නැහැ. ඒක පේනවා. දැන් ඊට පස්සේ මේ මිනිසයා මේක අනික් අයට පේන්න හිතුවා. දැන් යාට පේන එක අනික් අයට පේනවා කියලා. ওই විදිහට හිත පුරුදු කරගෙන පුරුදු කරලා ඉවරලා හිටම් මොකද කරන්න බලපුවාම අනික් අය දන්නේ නැතත්. මෙයාගේ හිතවිල්ල වර්ධි අතන බයිසිකල් රෝදයක් අරගෙන රිම් එකක් අරගෙන අනික් අයට පේනවා. එතන රිම් එකක් නැහැ. දැන් මේ මනස උරු කරපු එක්තරා ලෞකික ක්‍රමයක් එක මිනිස්සෙක්. එහෙනම් එයා ඒ ක්‍රමයේ තුලින් নানা ආකාර වැඩ කළා. ඉතින් ඔය මොකද ඒකෙන් ගත්ත අය ලෞකික උපක්‍රමය සඳහා. සමහර අය ඉතින් ඔය ජෝතිෂ කටයුතු කරනවා ඉතින් ඔය গুপ্ত කටයුතු ඒ මේ මොන හරි කරන හූනියක් කපනවා කියන ඒවා ඔය දේවල් කරනවා. දැන් මෙයා හිතන පොලේ කපනවා ලේවයක් කරෙන්නේ. දැන් අර ප්‍රගුණ කරපු ප්‍රගුණතාවයේ මම මතකේ අරගෙන හරියට මේ ගන්න පුළුවන්. දැන් පොලේ කපනකොට මෙයා හිතන පොලේ මහ ලේ ගලාගෙන යනවා මෙයා හිතලා කපනවා. අනිත් කෑ ගහන ඉඳුනා පොලේ ලේ යනවා. බලවහා ලේ නැහැ පොලේ හැමෝම. නැවත අර වෙලාවට හිත තියෙනකම් අනිකා දකින්නවා එහෙම. ඔය වගේ දේවල්. ඊට පස්සේ මිනිහා දෙකට කැපිලා යනවා. දෙපැත්ත කෑලි දෙක දෙපැත්ත දිහා හිතරන කවනවනේ මිනිහා කෑලි දෙක දෙපැත්තට විසිනවා. පේනවා. වටේ ඉන්න මිනිස්සු කෑ ගහගෙන යටි ගිරියෙන් කෑ ගහ හඳුනනවා මිනිහා කැපිලා ගියා කියලා. වලවල මිනිහා හිමුවා. දැන් මෙහෙම ක්‍රමයක් මිනිහා ප්‍රගුණ කළා. හැබැයි ප්‍රගුණතාවයෙන් පස්සේ මිනිහා එකකින් අයිති ප්‍රයෝජන ගත්තා. ඔය වගේ දේවල් කරන්න පටන් ගන්න නෑ මිනිසුන්ට මුලාටපත් වෙන කටයුතු. අන්තිමට මිනිහා මොකද කරන්නේ? ඒ උපක්‍රමයේ සීලියෝ තව තවත් নানা ආකාර විදිහ වැඩ කටයුතු කරන්න පටන්ගෙන ඉතින් මේ අරින්න බැරි භූතය ඉන්නා කියවහම මිනිහා ඉතින් භූතයට ඉතම හැවටිලා නැහැ. මිනිහා ගිහිලා හොයනවා බලනවා මොනවද මේ කරන්නේ කොහොමද වෙන්නේ මොන විදිහේ දේවල්ද කියලා. ඉතින් ඊට පස්සේ මම එක අවස්ථාවක කෙනෙකුට ගෑනු කෙනෙක්ගේ කොණ්ඩේ කපනවා. කතුරෙන් කැප ගවයි කපලා දාලා. හැලී ටිකක් නැහැ. ගස් තැන් තැන වැටිලා තියෙනවා. මේ භූතය කරන වැඩක් කියලා මේකට නොයේක උපක්‍රම කරනවා බෑ කරන්න. වයසක උන් දැකිනේ. උන් දැකේ කොණ්ඩේ කපලා දැන් ඉතින්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රූපක්‍රම බැලුවා බලපහාටි මේ භූතිය කියලා කියන කිව්වර ඔක්කොම කරුවා තියෙන්නේ බෑ හරියන්න ප්‍රතිඵල. මිනිහා කියලා වර පිට බැලුවා මිනිහා දැක්කම මොන හරි යමක්. හේතුවක් දැක්කා. දැකලා මිනිහා මම තොවිලයක් ලැහැත්ති කරන්න. කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මේක ගුප්ත විදිහට මම කරන්නම්. ඔක්කොම ගෙයින් අහක් වෙන්න ඒ වෙලාවට අයින් වෙලා ඉතින් මේ දොරවල් ටික ඔක්කොම වහා දාන මං විතරයි ඇතුලේ ඉන්නේ. මිනිහා ඇවිදගෙන යම් කිසි වැඩක් කරලා ගියා. ඒ දැන් පස්සේ කොණ්ඩේ කපන්නේ. මිනිහා කිව්වා වැඩේ සාර්ථක නම් ඒ කාලේ හුඟක් ඉස්සර කාලේ රුපියල් 750ක් ගැනද 7500ක් නෙවෙයි ඊට අතර හුඟක් වටින කාලයක්. රුපියල් 50000ට එළිය වටිනවා. වැඩේ සාර්ථක නම් මගේ ගුරුපන් රුපියල් 750යි ඒක දෙන්න ලැහැටි කරලා තියන්න. සාර්ථක වුණොත් තමයි මම සල්ලි ගන්න එහෙනම් ගන්නෑ. ඒකින්ද සාර්ථක වුණොත් සල්ලි ගන්නවා. එදාර සාර්ථක නම් මෙන්න මේ පහන මෙන්න මෙතනින් මේ මල් පැලේ පත්තු කරන්න කියලා පහනක් තියලා ගියා. ඊට එහා ගෑත කන්සෙනක් තියෙනවා. තැනින් දැන් බලනකොට පහනක් පත්තු කරලා තියෙනවා මිනිහට පේනවා. වැඩි සාර්ථක කරන්නේ පත්තු කරන්නේ. මේ මිනිහා කරේ උපක්‍රමය. උපක්‍රමය වැරදුනා නම් මිනිහා සද්ද නැතුව යන්න යනවා එන්නේ සල්ලි ගන්න. මේ අර කිව්වේ මිනිස්සු පාන පත්තු කරලා තිබුණා. ඊට පස්සේ මෙයා ඉදින් බැලුවා බලාපුවාම හරි. සුසු අබ්බු හුලත් එක්ක කර තියලා සුදු රෙද් මෙයාගේ ප්ලේන්ස් වලින් එවාලා රුපියල් 750 කෑර පූජා කළා. සතිය කරන් ගියා. දැන් මෙයා මොකද්ද කළේ? මෙයා බලපුවා මේ ගේ එක තැනක තියෙනවා මීගුලා. මිනිහා බලනකොට දන්නා මේ මීය කූඩු කපන කූඩු හදන්න මේක පැත්ත වැල්ලා ඉන්න ගෑණි උන්ට දඟල්ලා කෙනෙක් නෙමෙයි. මුම් මේකට මේ කෙස් කපාගෙන ඇදගෙන යනවා. මේ බලපහම පේනවා මේ සතු කපලා තියෙන ලකුණු පේනවා. මී බෙටි කොහොම හරි මිනිහා දඟලා තියනවා තනින් තන. දැනගත්තා මේක මීයගේ වැඩක් කියලා දැනගත්තා මීයන්ට තියෙන ගුල වාහනේ විතරයි මට තියෙන කියලා මිනිහා බෝතල් කඩ කැල්ඩියකුයි මැටි ටික කුණ්ඩි කළා හදාගෙන මේක හංගගෙන ගිහිල්ලා ගෙයි ඉන්න කට්ටිය ඔක්කොම අයින් කළා අර හිල වැහුවා වහලා දාලා ඇතුළට කරලා හිටන් ආවා. අන්න මිනිහා කරපු තෝත්. මේ වැඩේ හරි. ඊට පස්සේ නෑ ඉන්නේ. ඉන්නේ දෙනක් නැහැ මීයා කොහෙන් එන්නද? මෙන්න මේ වගේ දේවල් එයා කළා ඉතින්. ඔයි මේ පස්සේ මොකද කරන්නේ? එයා අර මානසික ගොඩනගව බලේ පිරිහිලා ගියා. ඉතින් මෙන්න මෙහෙම දේවල් මම කිව්වේ මොකද වෙන්නේ මේ උද්ඝාහ නිවිති කියන අවස්ථාවේ හැටි වෙන්නන්න. මෙයා নানা ආකාර විදිහට මේ මිනිස්සය තුල ගොඩනගන්න පුළුවන්. මේ භාවනාවක් කරගෙන යන කෙනෙකුට මේ අවධානය යොමු කරගෙන යොමු කරගෙන යනකොට කොහොම අවස්ථාවක් එනවා. ওই අවස්ථාවේදී මනසින් යමක් මවලා හිතුවොත් හිතපු දේ මැවිලා පේන අවස්ථාවක් එනවා. ওই අවස්ථාවම මේ මට්ටමේ මානසිකත්වයේ ඔය භූත ලෝකේ ඉන්න පිරිස් වලටත් ඇසුරු කරන්න සුසු මානසිකත්වයක් එන වෙලාව. තමන් මවලා බලන්න පුළුවන් මානසිකත්වය එනකොට ඒගොල්ලන්ට මැවිලා පේන්න පුළුවන් මානසිකත්වයට ඇතුළු වෙන්න පුළුවන්. ඔය ක්‍රියා ක්‍රම දෙකම ඔය වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. මේ මෙන්න ඔය ඔය වෙලාව තමයි බොහෝකටම අමනුෂ්‍ය අපිට බැඳෙන වෙලාව. භාවනා කරන අයට. අමනුෂ්‍ය අරක් ගන්න වෙලාවක්. තමන්ගේ මනස තමන් මුලා කරන වෙලාව. ඔන්න ඔය ඉතින් හොඳට ප්‍රවේශම් වෙන්න ඕනේ භාවනා කරගෙන යන අය. ඔය ඉදි වේනේ පටන් ගත්තාම, දර්ශන වේනේ පටන් ගත්තාම බොහොම පරිස්සම් වෙන්න ඕනේ ඊළාව. ඒ වෙලාවේදී ඒවට යන්නේ නැහැ. ඒවා අපිට අයිති දේවල් නෙමෙයි. භාවනාවට අයිති වෙන්නා වූ යම්කිසි ධානාංගයක් ඇතනම්. සවිතක්ක, සවිචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ ටිකයි අපිට අවශ්‍ය වෙන්නේ. භාවනාවේදී ආලෝකයක් නැහැ කියනවා හැම නෙමෙයි. ආලෝකය තියෙන එක සම්පූර්ණ නැත්. ඒ භාවනාවේදී ලබන ආලෝකයයි අර පිටින් පේන එළි කාරණා දෙක. ඒ පිටින් පේන එළි භාවනාවේ තිබෙන ධානාංගයක් වන ආලෝකේ නෙමෙයි. ඒක ඒක ආධ්‍යා ආධ්‍යාත්මයේ තියෙන දෙයක්. තමා තුළ නැගෙන ආලෝකයක්. ඒක පිටින් අපි බලාගෙන හොයාගෙන ඉන්න જાති එකක් නෙමෙයි. කාරණා දෙකක් උතන් තියෙනවා. දැන් අපි තමු මෙහෙම දෙයක් යම්කිසි වීදුරු හෝ එසේ නැත්නම් යම්කිසි පාර දෘශ්‍ය ස්වභාවය පෙන්වන යමකින් හදපු ප්‍රතිමාවක්. ඇතුළට අපි බල්බයක් දාලා. අපි ඒ බල්බ් එක පත්තු කරනවා. දැන් පිළිමේ ආලෝකෝ පේනවා. පිටින් ගහපු එළියකුත් ඒකට නැහැ. ඒ පිළිමේම ආලෝකෝ පේනවා. පිටින් එන එළියකුත් නැහැ. සමහරවිට ඒ ආලෝකේ තව බලවත් කළොත් එහෙම. ඒ පිළිමේ විහිදෙන ආලෝකයෙන් අපටත් බැලිය හැකියි. හැබැයි පිට ඒ ඒ මට්ටමන බලවත් කළාත් පිටින් ගහන එළිය පිළිමෙන්නේ නැහැ. ඒක ක්‍රමයක්. අපිට තව ක්‍රමයක් පුළුවන්. මොන්නම් ඒ ඇතුළට බල්බ් එකක් දාලා ඉතින් ඒක පත්තු කරනා වෙනුවට පිටින් ආලෝක කරලා ඒකත් පේන්න සලසන්න පුළුවන්. ටෝච් එකක් ගහන්න පුළුවන් පුල්ලියක් පේන්න. ඒ පිටින් ඒකට ගහන එක. මේ ක්‍රම දෙකේම ආලෝක කළ හැකිනේ. අභ්‍යන්තරයෙන් අර බල්බයක් දාලා ආලෝක කළා වාගේ ආලෝකයක් තමයි ධානී ආලෝකය කියන්නේ. ඒක අභ්‍යන්තරයි. අර පිටින් එන ආලෝක කියනවා බාහිර ඒවා. ඒ බාහිරින් එන ආලෝක අර උද්ඝහ නිමිති කියන අවස්ථාවේදී Tamanට වැවෙනේවා හරි. එහෙම නැත්නම් අන්‍ය වූ ඒ ඒ පුද්ගලයෝ දර්ශනය කරණේවා හරි. ඔය කොයි එක හරි එන්න පුළුවන්. ඒකයි කාරණේ. ඉතින් ඕක අපි තේරුම් අරගන්න ඕනේ ක්‍රමයට ඒක ඇති වෙන ආකාරය ගැන. ඉතින් පිටින් එන එලියාදී. ඕකට අයිති නෑ. අභ්‍යන්තරයෙන් ඇති කරන ආලෝකයක් තමයි ධානා ආලෝකය. ඊගාර ඉගෙන ගන්න කියොත් මොකද වෙන්නේ? පිට කියන ඒවා බාහිර ඒවා අපේ මනසට ඇවිදිලා. ඒවත් එකලා අපි බොඳ වෙන්න පටන් ගන්නවා. අනුගෙන් අහගත්ත ඒවා. සාද්ද අඩු කළොත් එනවා. එතකොට පිටින් එන ආලෝකයි අභ්‍යන්තරයෙන් නැගෙන ආලෝකයි දෙක තේරවා ගන්න ඕනේ. වෙන වෙනම. අභ්‍යන්තරයෙන් නැගෙන ආලෝකෙට අනුගෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. ඒක ධානයේ හැටි. ධානයේ තුලින් නැගෙන එකක් ආවට පස්සේ දැනගන්නවා. අපි අර ඉගෙනගෙන තියෙන ආලෝක කතාවල් නිසා තමයි මේ හැමතැනම පිටින් පේනේම අල්ලන්න යන්නේ. ඉතින් පේනේම පේනව නැත්තේ නෑ. නමුත් ඒව අපිට අල්ලන්න මේ ධානයේට අවශ්‍ය කොටසක් නෙමෙයි කියලා දැනගන්න ඕනේ. ඒවට අපි අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? සමාධිය ඒ පැත්තට යොමු වෙනවා. ඊමොත් ඒවම පේන්න වෙනවා. ඊට පස්සේ අන්න අර මාර පාක්ෂික බලවේගයන්ට ඕනකම තියෙන ওই අවස්ථාව පන්වන්න නොදී බේර. ඔතෙන් තමයි කන්න තැන. මාර්ගයක් වඩාගෙන යනකොට මාර පාක්ෂික බලවේගයන්ට අහු වෙන හොඳම මං කඩුල්ලා තමයි. ඔය උද්ඝා නිමිති අවස්ථාව. ඔය අවස්ථාව පන්නන්න දෙන්නේ බොහොම අමාරුයි පන්න ගන්න. ඔය අවස්ථාවේදී ඒගොල්ලෝ දන්න ධෛර්යය ඔක්කොම දාලා මිනිහා නගලා තියෙනවා මහා ධානලාභී කරන්න. නොඑක විදිහෙන් ඒගොල්ලෝ එක එක දේවල් ගෙනත් දෙනවා, පෙන්නනවා, ඇහෙන්න සලස්සනවා, පේන්න සලස්සනවා. කවුරු කිව්වත් මොන උපදේශයක්වත් ගන්න බැරි වෙන අවස්ථාවක්. පිළිගන්නේ නැහැ. නෑ නෑ ඒගොල්ලෝ කරකොම කරන්නේ මේ ක්‍රමෙන් තමයි. දැන් ඒ මාත් එතෙන් දෙයි කියලා දැන් ඔය ඉරිසියාට ඒව කියන්නේ. කමන්නේ මං කරන්නේ උන් දන්නේ. කොහොම හිතාගෙන Taman තනියම වඩනවා අර එපා කිව්ව කරන්නේ. අන්තිර බලනකොට ලොකු 21 කරලා තමයි නතර කරන්නේ. මනස පාලනය කරන්න බැරි තත්ත්වයට පත් කරලයි එතනින් අර තත්ත්වය වෙනස් කරන්නේ. එතකම්ම තමන්ගේ හොඳම යාළුවෝ ඉන්නේ. යාළු මිත්‍රකම් පෙන්නලා, හිතවත්කම් පෙන්නලා, එයාගේ ගුණය කියලා වඳින්න ආවා, පුදන්න ආවා. ඔබ අහවල් කාලේ ඉඳන් මෙහෙම කෙනෙක්, අහවල් කාලේ හාමුදුරු කෙනෙක්, අහවල් කාලේ මෑණි කෙනෙක්. ඒ කාලේ කරපු ප්‍රගුණ සාවිද අපි ඒ කාලේ හිටියා ළඟ වැන්ද අපි දුව අසත්කෝ කළා. ආයිත් මේ හැරෙත් ඉතින් නිකන් තමයි අපි මේ බලාගෙන හිටියේ. දැන් ඉතින් ඔබතුමා මාර්ගඵලත් ලබලා ඉතින් කොච්චර හොඳද? ওই જાතිය තමයි කියනවා ඇහින්නේ. හැබැයි එතකොට අපි මොකද කරන්නේ? මාන්නාකාර අපි දන්නේ අර සිව් මාන්නයක් නිසා ඔක හැඟවිලා. ඇත්තම තමයි කවුරු කිව්වත් මම පිළිගන්නේ නැහැ. මට ඒක ලැබිලාම තමයි තියෙන්නේ කියලා. අර පැත්තට හොඳට අවධානය යොමු කරලා යොමු කරලා ගියාට පස්සේ අපේ මනස ඒගොල්ලන්ගේ ලෝකෙන් අහක් කරන්න බැරි මට්ටමට ඒ පැත්තට නම්‍යතාවය දකින අවස්ථාවක් එනවා. මෙන්න මේ අවස්ථාව ආවට පස්සේ පටන් ගන්නවා. වැදපු එකන දැන් හෙද්ද උසලා පෙන්නනවා. ඒ ලෝකේ. සාදු කිව්ව එකන හොඳ පදේ කියලා බයිනවා. ඉතින් තෝ තොට හෙන ගහපිය කියනවා. තෝ මැරිය කියනවා. තෝ අපිට සාප කළා කියනවා. ඉතින් බලාපියතර කරන වැඩි. තෝ හෙට මරනවා කියනවා. දැන් අපිට හිත හක් කරගන්න බෑ එතන. දැන් මොකද වෙන්නේ? ඇත්තරම මරයිද? දැන් ලේ උණු වේවි වතුර වේවි වික්ෂිප්තතාවයටපත් වෙනවා. අන්තිමට බලනකොට මොකද වෙන්නේ? ඔරොසු දෙන්නේ නැහැ. ඒ ලෝකෙන් දෙවෙනි වලදී වහ බීබිය. මැරිය. ওই જાති අදහස් දෙනවා. බෙල්ල වැල් දාගන්න. ඊට පස්සේ මිනිස්යාට තමා පාලනය කරන්න බැරි තත්ත්වෙට ගියාට පස්සේ මිනිස්යාගේ හිත දෙවෙනි වෙච්ච එක මොකද වෙන්නේ? අරුන්ගේ පාලනයට ගත්තාට පස්සේ උන් ටක් ගාලා ඇඟට ඇදිලා නටවනවා. ඊට පස්සේ විකල්ප පුද්දලෙක් කරනවා. ආයි බේරෙන්න දෙන්නේ. ඉතින් හරිම භයානක අවස්ථාවක් නිසා තමයි කියන්නේ ওই අවස්ථාව හරි භයානකයි. බාහිර පේන දේවල් පිළිබඳ අපිට පේනුණාට පාන්නේ පේන එක ස්වභාවයක් පටන් ගන්නකොට. ඒවා පස්සේ යන්නේ නැහැ. ඒවා අපිට අයිති ඒවා නෙමෙයි. ඒ දෙයියන්ගෙන් අපිට ඇති වැඩකුත් නැහැ. ඒ කියන කියමන් වලින් අපිට ඇති වැඩකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ඇතුව තේරුම් ගත්ත අපිට ඒකට මාර්ගයක් හම්බුණා නා. ආයි කාගෙන්වත් මොකක්ද දැන් අහන්න තියෙන්නේ? අන්න ඒකයි කියන්නේ. ඒවට ගියාට පස්සේ සිද්ධ වෙන දෙයක් ඔය. මේ ආර්ය මාර්ගය ප්‍රගුණ කරන්නේ එක පැත්තට හිත යොමු කරන්නේ යන කට්ටියටත්. එක එක හුරු පුරුදු ඔහම ලැබෙනවා. උද්ඝාන නිවිත කියන විදිහ ආර්ය දෑහනකට තියෙන නිවනනේ. නිවන රූපත් නෙමෙයි වේදනත් නෙමෙයි සංඥාත් නෙමෙයි සංකාරත් නෙමෙයි විඥානත් නෙමෙයි මොකද්ද ඉන්නේ? ගන්න බෑනේ. ඉතින් නිවනෙන් එහාට හිත තිබ්බ කෙනාට තමයි ওই ප්‍රශ්නේ වෙන්නේ. නිවනේ මෙහා ලෝකෙට හිතේ භාවනා කරන්න යන අය. ඉතින් නිවන මුල් කරගෙන භාවනා කරන්න යන අය උනාට මේ පුරුදු වෙලා තියෙන්නේ මේ අහලා තියෙන්නේ. මේ බාහිර ඒවා අල්ලාගෙන භාවනා කරන්නමයි ප්‍රගුණ වෙලා තියෙන්නේ. කොච්චර කියන්න ගියත් මේ නිවන කියන එක ඉස්සෙල්ලා තේරුම් අරන් නෙමෙයි මේක මගට බහින්නේ. තේරුම් ගන්න විදිහ හරි තේරුණා කියලා යනවා. තේරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටියට ඕන එකක්. නිවන නෙමෙයි තෝරාගත්තේ. ඊට ඉස්සෙල්ලා වෙන මොකක් හරි එහෙට බහිනවා. පැවැත්මේ කොටසකට. බැලලා ඒ පැත්ත කොටස නිවන කියලා අල්ලා ගන්නවා. මෙන්න මේ වගේ වරද්දා ගන්නවා. ඒ නිසා තමයි බොහෝකටම මුග දිනෙක හැවටින්නේ. අන්නේ මුල යහපත් වෙන්න ඕනේ. ඒතර මැදා යගා ඔක්කොම යහපත්. මුල පටන් ගන්නවා හරි ගියා. මේක තේරුම් ගන්න ඕනේ. ඈ දැන් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨික දෙවි දේවතාව ආරසා කළත් එකයි මට නොකලත් එකයි උන්නත් එකයි මලත් එකයි මම යන මාර්ගයේ දෙවියොත් කියාවේ. දෙවියෝ සම්මාදිට්ඨික වෙලා එතෙන්ට ගියා නම් මේ කාගෙන්වත් උදව් අරන් නෙමෙයි බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන ත්‍රිවිධ රත්නයෙන් මෙපිට උදව්ව කරන්නේ නෙමෙයි. ඔතෙන්ට ගන්න ඕනේ. ඔව්. ඒක ප්‍රගුණ කරලා ඉවරලා වාස්තව ධර්ම කන් බාහනා. ඒ කියන්නේ ඒකයි. බුද්ධානුසති මෙත්තාච අසුභම් මරණසති. දැන් බුද්ධානසීතිය ගත්තාම බුදු පියාණන් වහන්සේගේ තිබෙනා වූ ගුණේ සිහි කරන්නේ බුදු ගුණ සිහි කරන එක විතරයි. බුදු ගුණ විතරාගී විිත දෝෂී විිත මොහි නිසා. ඒකට අරගෙන වෙනස් අදහසක් ඇති කරන පිරිසකට සම්බන්ධ වෙන්න බෑ. මිත්‍යානුසතිය කියන එකත් විතරාගී විිත දෝෂී විිත මොහි කියන ගුණයට සම්බන්ධ විිත දෝෂී ප්‍රධාන වශයෙන්. ඒ ගුණේ නිසා. ඒකට විරුද්ධතාවයන් ඇති කරන්න බාහිරින් ගන්න එකක් නෙමෙයි. අනුන්ගේ ආධාරය කියලා එකක් නෙමෙයි මිත්‍යානුසතිය. තමන් ලෝකෙ දෙමෙත් වලනවා. අසුභානුසතිය කියන්නේ සුබ දෙයක් නෑ කියලා ගන්නේ පිළිකුල් කරන්න අදපරන් ගෙන තියෙනවා. ලෝකේ සුබ දෙයක් නැත්නම් අල්ලන්න දෙයක් නෑ. එහෙනම් ලෝකේ හිත විහිදෙන එකක් නෑ එතන. මරණානුසතිය කියන්නේ Tamanට වෙන එක බලනවා. ඒ නිසා අප්‍රමාදයෙන් යුතුව මාර්ගය වඩා ගන්න ඕනේ කියලා අදහස ගන්න. ඒක ඒක හතරම හරි. ඒ හතරකට ප්‍රශ්නයක් නෑ. ඒ නෑ එහා ඒක හරි. නමුත් ඒ හතර නමුත් අද හතරම වරද්දලා තියෙන එකක් නෙවෙයි දෙන්නේ. ඔය හතරේම භාගේ භාගේ තියෙන්නේ. බුද්ධානුස්සතියෙන් භාගයයි, මෙත්තානුස්සතියෙන් භාගයයි, අසුභානුස්සතියෙන් භාගයයි, මරණානුස්සතියෙන් භාගයයි. භාගේ භාගේ වැළුවට සම්පූර්ණ කර්මස්ථානයක් වෙන්නේ නැහැ. ඒක හරි. ඉතින් ඒතකොට ඒ නිසා ඒක චතුරාරක්ෂාව කියන එක Tamanට එනකොට අර මාරපාක්ෂික බලවේගයන් ක්‍රියාත්මක වෙන බැරි තත්ත්වයක් උදා වෙනවා. එහෙම නිසාර්ථක වෙන ක්‍රමයක් තියෙනවා. ඔව් ඉතින් අනික් කාරණේ බුද්ධානුසති, මෙත්තානුසති ආදී වශයෙන් කියන ඒවාත් ඔකම නිවන් මාර්ගය. ඕවා බලලා යන නිවන් මාර්ගක වෙනම බලන දෙයක් නෙවෙයි හැම එකම තියෙනවා නිවනට මඟ. බුද්ධානුස්සතිය තුලක් තියෙනවා කෙලවර නිවන. මිත්තානුස්සතිය කෙලවර නිවන. අසුභානුස්සතිය මරණානුස්සතිය කෙලවරත් නිවන. ආර්ය මාත්‍රියන්ව සම්පූර්ණ වෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා ඒ නිසා නිවන් මාර්ගම තමයි එතන වැඩෙන්නේ. අන්තිමට අල්ලගත්තාම යථාර්ථය දැක්කහම අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර අල්ලන්න කිසිම දෙයක් නැහැ කියන නිගමනයක් කරනවා. ඒකයි අන්තිමට වෙන්නේ. ආන් එතෙන් හිත පිහිටනවා. ඔය ටික භාවනා කිරීමේදී මූල පසුතලය හදාගෙන හදාගෙන යනකොට નિરાයාසයෙන්ම මොකුත් අල්ලන්නේ නැති භාවනාව තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ සාර ධර්මයයි ලෝකයේ අල්ලන්න කිසිම හරයක් නැහැ කියලා දැනගත්තාම අපි දකින ක්‍රමයක් එනවා. අන්න ඒ ක්‍රමයේ තුලින් ආර්ය මාර්ගය වැඩෙනවා. දැන් නොයේ කාකාරික පාප බන්ධන, අමනුෂ බන්ධන, ඒ වගේම ලෝකාකාරයෙන් පුද්ගලියෝ කරපු කොඩි විනාඩි විනාඩි බන්ධන. මේවත් පුද්ගලින්ට බලපානවා අර බලේ වෙනස් නගා ගන්න බැරි වෙන්නේ. ඒ වගේම ප්‍රධාන බන්ධන තුනක් තියෙනවා රාගයේ බන්ධනයක්, ద్వේෂයේ බන්ධනයක්, මෝහයේ බන්ධනයක්. මෙන්න මේක තමයි ප්‍රධාන රෝග බන්ධන තුන. අභ්‍යන්තරයේම නැගෙන ලොකුම බන්ධන තුන. රාග බන්ධනයයි, ద్వේෂ බන්ධනයයි, මෝහ බන්ධනයයි. ওই රාග, දේශ, මෝහ කියන බන්ධන තුන සමග අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් සම්බන්ධ වෙලා ගිහිල්ලා. ඒකින් නිකා කරන කොඩි වින ඉනාබීතාදීව රාග බන්ධන. වසීගුරුකම් රාග බන්ධන. කොඩින විනාශ කරනවා ද්වේෂ බන්ධන. ඒ වගේම මිනිහට ඉගෙන ගන්න බැරි වෙන්නේ යන්න එන්න බැරි වෙන කරන්න මොට වැඩ කරවන්න විදිහට අඥාන බඩපත් කරනවා මෝහ බන්ධන. ওই දෙපැත්තෙම පරිහරණයක් ද්‍රව්‍ය වස්තු වශයෙන් සම්බන්ධ කරලා මේ ලෞකික වශයෙන් උ කරනවා. අභ්‍යන්ත වශයෙන් ওই සියල්ලටම වැඩි ලොකු බන්ධන තමයි රාග බන්ධන, දේශ බන්ධන, මොහ රාග දේශ මොහ තමතුල් නැගිනේවා. දැන් මේවා ඔකෝම ගත්තාම කෙටි කරලා. මේ ඔකම ලෝකේ තියෙන බන්ධන. එතකොට දැන් අපි ගන්නවා. දැන් මේ මේ සියලු ලෝකේ තියෙන බන්ධන වලට අහු වෙලා ඉන්නකන් තමයි මේකෙන් මිදෙන්න බැරි. ඔය සියලු ලෝක බන්ධන වලට අහු වෙලා ඉන්නකන් ඕකෙන් මිදෙන්න ක්‍රමයක් නෑ. නෑ නිවන් දකින්න ක්‍රමයක් නෑ. ඔය සියලු රෝග බන්ධන වලින් මිදිච්ච දාට. නිවන තිච්ච බාධක ඔක්කොම ඉවරයි. අන්න ඒතර ඒක එවෙලෙ එවෙලෙ මිදුණා. එවෙලෙ මේ සුවේ නිවන් සුවේයි. දැන් මේක දැනගත්තා නම් දැන් මේ අපේ පුද්ගලික මාර්ගයේ විහිිතේ ඕකයි. ඒක ක්‍රමයකින් කියනවා නම් 84000 ක්‍රම වලින් විග්‍රහ කරන නිවන් මාර්ගය. ඕකත් එක ක්‍රමයක්. දැන් ඔතින් අපි අපි දැනගන්න තැනට ඔබින විදිහට ඒ කර්මස්ථානේ හදා ගන්න. දැන් මේ කාලවල හුඟා දුරට ළමයින්ට පවා. ඒ බඳු බන්ධන කිරීම මේ මොකද මේ গুপ্ত ක්‍රම වලින් ඔහොම දේවල් වලින් වෙලා තියෙනවා. ගෙවල් වල එකිනෙක අර කෝඩි වෙන කරගෙන ආරාමයක් කරගෙන වික්ෂිප්ත කරලා. අමනුෂ්‍ය බන්ධන කියන ඒවා ඇති කරවලා. ඒ වගේ එහෙම ක්‍රමයකුත් ක්‍රියාත්මකයි. දැන් සියලු දැන් බෞද්ධත්වයට පත් වුණ කෙනා මෛත්‍රී හිත ගන්නවා ධර්මය අවබෝධයත් එක්කලා. දැන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ තේරුම් ගත්ත කෙනා මේ ලෝකේ අසාරා කියන මූල ධර්මයේ දැකලා තීරණයකට බැහැල් ඉවරයි කතිය හොමේ ඇලීම ගැටීම උලාව දුරු කරලා කෙලවර කරලා දාන කිතරයි මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අවබෝධය ලැබිලා තියෙන්නේ. අන්න මූලික ධර්මය අවබෝධ කරගත්ත කෙනාට ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික. දැන් මට කෙසේ හෝ රාගයයි, ද්වේෂයයි, මෝහයයි සමග තියෙන මේ සම්බන්ධතාවයෙන් ලෝකෙට තියෙන බැඳීම ඉවත් කර ගැනීම තමයි මට දැන් තියෙන කරන්න තියෙන වැඩ පිළිවෙල. තීරණ ලැබිලා ඉවරයි මට. දෙක තීරණ දෙකක් ලැබෙන්න දෙයක් නැහැ. ලැබිය යුතු සත්‍යයේ තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර ලෝකයේ තුල මට අල්ලන්න දෙයක් නැහැ. අතහැරීම හැර, නොයල්ම හැර, විදීම හැර, නිවන හැර තව සැනසුමක් නැහැ. ඒකට දැන් තියෙන බාධකේ මොකද්ද? ධර්මයේ දැනගන්න එක නෙමෙයි දැන් තියෙන බාධකේ. මෙච්චර කාල සසර ආපු වෘද්ධට අනුව ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා කියන මේ තුනක් තියෙනවා. ඔන්න ඕකත් එක්ක බැඳිච්ච ලෝකයක් තියෙනවා. ඔන්න ඔය බන්ධනෙට මම තව අහු වෙලා ඉන්නේ. දැන් ඕකෙන් ওই බන්ධනෙන් මිදුණොත් මරක් තියෙන සැනසීම ලෝකයට දෙන සැනසීම ඒත් ඒකමයි. නේ මමයි හරි ලෝකේ හරි සියල්ලෝම. ඔය කියන බන්ධනේ මිදෙන්න ඕනේ. සියලු ලෝක බන්ධනේ. දැන් ওই ටික තේරුම් ගත්තා නම් කර්මස්ථානයක් එන්නේ. එතකොට සියල්ලෝ මේ මෙයා තමයි හිර වෙලා මේ බන්ධන වල හිර වෙලා ඉන්නේ අපි. දැන් හිරෙන් නිදහස් වෙන්න ඕනේ. මම විතරක් නෙමෙයි ලෝක සත්‍යයටත් මෙත් වැඩිමත් එක්කලා යනකොට තමන්ට සහ ලෝකයට අන්න මෛත්‍රී වැඩිමත් එක්කලා අර මාර්ගය වැඩෙන කර්මස්ථානයක් වෙනවා. මොකද ලෝකේ ආදීනෝ දැකීමත් එක පැත්තෙන් ඉන්න ඕනේ. නිවන ආනිසංස දැකීමත් අනිත් පැත්තෙන් ඉන්න ඕනේ. සියල්ලෝ සියලු ලෝක හිරවන්දනෙන් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා හතාවක් විතර කියනවා. ගණක් නේ Tamanට ගැලපෙන ගණක් කියනවා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ආයිත් කියනවා. දැන් මෙහා එක එක වතාවක් ගන්නවා. සියල්ලෝ සියලු ලෝක හිරබන්ධනෙන් නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. ඒක කර්මස්ථානයක් කරගන්නවා. දැන් ඔක බලන්න පුළුවන්. සියල්ලෝ සියලු ලෝක හිරබන්ධනෙන් නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. අන්න මෙත් වැඩීම් සහිත ඇලීම් ගැටීම් මුලා වලින් දුරු කරලා නිදහස් කරන කර්මස්ථානයක් ඕක වඩාගෙන යනකොට බැඳලා තිබිච්ච හිර බන්ධන බුඳගෙන පුපුරාගෙන යනවා. අමරස හිර කිරීම දැන් ඔක්කොම බිඳිලා යනවා. මොන විදිහට සාප කරලා තිබුණා නම් ඇස්වා කටවා කියන එකත් වෙන ඔක්කොම බිඳිලා යනවා. ඔක්කොගෙම නිදහස් වෙලා නිවන් මාර්ගත් ලැබෙන. සියල්ලෝ සියලු හිර බන්ධණයෙන් නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. දැන් හිර බන්ධන කියනකොට අපි දැනගෙන කළොත් තමයි කර්මස්ථානේ ඔකටම හරියන්නේ නැහැ. මේ බණ අහලා තේරුම් ගත්ත කෙනාට ඒ කර්මස්ථානේ. දැන් තව කෙනෙක් ඕක වචනෙන් කිය කිය හිටියට ඕක වැඩින්නේ. දැන් හිර බන්ධන කියන්නේ මොනවද කියලා බණ අහලා මූලික ධර්මයෙන් ධර්මස්ත්‍රවණින් අහගත්තාට පස්සේ අන්න ඒ අදහස එනවා. ඉන් බණ අහපු නැති කෙනෙක් ඔය කර්මස්ථානේ හොරගම් කරගෙන බලන්න ගිහලාම කවදාවත් ඵලයක් ලබන්න බෑ. අන්න ක්‍රමී. දැන් මේ අහපු කට්ටිය දන්නවා මොනවද දැන් හිරබන්ධන කියලා කිව්වේ. රාගයේ හිරබන්ධනයක්, ద్వේෂයේ හිරබන්ධනයක්, මොහයේ හිරබන්ධනයක්. මොකේද හිර වෙන්නේ? ලෝකෙට හිර වෙනවා. ඊට පස්සේ බැඳෙනවා. රාගය නිසා බැඳෙනවා, දේශය නිසා බැඳෙනවා, මොහය නිසා බැඳෙනවා. අන්න ඒකයි හිරබන්ධ ප්‍රධාන හිරබන්ධන තුන. මේ ඕක අල්ලගෙන ගිය ලෝකේ ওই ටිකෙන් රාග දේශ මොහයෙන් පරිහරණය කරපු ලෝකේ එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන්. නොයේක උපක්‍රමශීලීව. හිර බන්ධන හදා ගන්නවා. මෙන්න මේ විදිය හදාගන්නේ අපි නිදහස් වුණ දාට. ධර්මාභෝධය මුලින් ලබලා තිබෙච්ච නිසා. අපිට ඇලීමයි ගැටීමයි මුලාපයි තුනේ නිදහස් වෙන්නයි ඕනකම තිබුණේ. ඒ ටික සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ටික ගත්තහම දැන් ඕන කර්මස්ථානයක් එනවා. ඔය අපි දැන් අහපු හරියෙන් නිවන් දකින්න කර්මස්ථානෙකුත් එක්කලා අර වික්ෂිප්තතාවයක් නැති වෙලාවයි ඕක වඩනකොට. නිදිමත වෙන ගැටි නැති වෙයි. ඒ වගේම අර වික්ෂිප්ත කරන ගති, හිර වෙන ගති ඔකම කැපි කැපි යයි. සියල්ලෝ සියලු හිර බන්ධනේ සියලු ලෝක හිර බන්ධනේ නිදහස් වෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. අය මේ අනන සුඛය කියන්නේ මොකද්ද කියන එකත් අපි විග්‍රහ කළානේ දැන්. තවත් මේ මොකද ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඔව් හ්ම් ඉතින් පස්සේ ඊට තුවාල විස්තර කරලා තියෙනවා මේ ආපෝතා දාසවත් ප්‍රේමනාගේ ස්වර්ණාක පරිවාරයේ සංකේතයි හ්ම් මෙසක් කියනවා හ්ම් දාසවත්ේ වෙනසක් කියනවා ඔව් මේක ඒක ඉතින් ඔය මේ පෙළදහම් පොත්වල විග්‍රහ කළා නෑ. නව ධර්ම න්‍යායට එකඟයි. අපි දාසාවල ඔව්. ඒක හතර අපාගත වෙන හේතු නැති වෙන එක වෙනම අංශයක්. යම්කිසි ශරීරයක ඒකට සෝතාපන්න වෙන්නම අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු දැන් යම්කිසි කෙනෙක් 이르දිලාභීව අවිඥා ලැබුවොත්. යාර මේ ශාරීරිය විසිරුවා හරින්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. සතර මහා භූතයන්ගේ වෙනස් කිරීමක් කරන්න බැහැ. ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් හැදිච්ච මේ ශරීරය. ඒ පරමාණුක ශක්තියෙන් ප්‍රසාරණය කරලා ඉවත් කරන්න පුළුවන් අර අවිඥාලාභීන්ට. දැන් දේවදත්ත සෝතාපන්න ඵලයටපත් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. අජාසත් රජුව මෙල්ල කරගන්න ගිහිල්ලා. නොපෙනී ගිහින් කතා කළා. පුංචි ළමයෙක්ගේ වෙස්මා වගෙන ඇඟේ නයි වෙලාගෙන නයි වඩාගෙන පුංචි ළමයෙක් කරන් ගිහින් උකුලේ පහල වුණා. ඉතින් මහරජා බය වෙන්න එපා. මම යස්සෙක් නෙවෙයි. මම දේවදත්ත. මම දේවදත්ත හිතවිරු. මෙහෙම කියනවා පුංචි ළමයාගේ විශේෂ ඉඳලා. දැන් පාත්‍රායි හිරුයි ඔක්කොම තැන් දෙනා ඉතින් ගියේ. නැත්නම් තන්තිර බලනකොට රජුරෝ හොඳටම බය වුණා. කරන්න දෙයක්වත් නැහැ. අල්ලන්න විදිහ නැහැ හැමතැනම නයි. බෙල්ලෙත් වෙලා අතොලත් වෙයිලා පෙන පුපාගෙන ඉන්නවා. නෑ රජුරන්ට කර කියන්න දෙයක් නැහැ. ඉඳගතේ නැගිටින්න බයයි. ඒ වාර බයලා කිව්වා ඇත්ත එහෙනම් මම බය ගන්න නැතුව අහකලා මට ඒ විසින් පෙන්වන්න කිව්වා. අර විස අතුරු දහන් ගලා ගිහලා ආයෙත් හැරයක් පාතර සිවුර ඇඳගෙන හිටි විසින් හිටියා. දැන් මේ ඔක්කොම පෙන්නනොත් දැන් මේ ශරීරයට මොකද වුනේ? කොහොමද නොපෙනී ගියේ? කොහොමද පරිවර්තන වුනේ? එක එක ආකාරයේ කොහොම පාතර වලට මොකද වුනේ? නයිකොයින්ද? එතන ඔක්කොම මොකන්ද වෙනස් වුනේ? කුවාර සිවුරු. ඔකේ කොයිතර පරිවර්තනයක් එතන තිබිච්ච පස්සේ වුණාද? එහෙනම් මේ ආපෝ ධාතු ආදී ධාතු හතරේ පරිවර්තනයේ নানা ආකාර දේවල් කරන්න අභිඥාලාවීන්ට පුළුවන්. ඒ මට්ටමනත් ඒක වැඩෙන එක. හැබැයි අභිඥා විද්‍යාව ගිය ගමන් ආයි තිබිච්ච ආකාරෙම. හරි කකව කරන්න බෑ. මේ රටාවකයි. මේ සෝතාපන්න අවස්ථාවට පත්වෙච්ච කෙනාගේ මානසිකත්වයේ ස්ථිර වශයෙන්ම ලෝකේ අත්හැරීමේ නොවැල්මේ විදීමේ පැත්තට යොමු වුණා. ඊට පස්සේ නිවීම සැනසීම ස්ථිර වශයෙන්ම ළඟාවීමේ මූලාරම්භය පහළ වුණා. ඒ මනස නිමිලා සැනසීලා තියෙන්නේ. මේ නිමුණු සැනසුණු මානසිකත්වයට අනුකූලව ඒ ඇසුරු කරන කායිකත්වය නිමීමට සැනසීමට අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගනවා. ඒ බඳු මානසික පරිසරයෙන් යුක්ත තමයි ඒ ඇසුරු කරන කය හකස් වෙන්නේ. ඉන් කොයි පැත්තනොත් එහෙ වගේ. දැන් අපි කතා කරන මහා මන්දාතු රජුරු මේ මිනිස් මස්ලේ කයකින් හිටපු එකනේ. සක්‍ර දේවීන්ද්‍ර ඇවිදිලා හිටන් එයාව එක ගියා සක්‍රපුරේට. එයාගේ වටිනාකම දැකලා ඒ කියන්නේ ඒ තරම් තේ සත්‍ය තේජස දැකලා. සක්‍රපුරයෙන් භාගික රජකම දුන්නා. නේ අවුරුදු ගණනාව මෙහි પરම්පරා හතක් යනකනුත් එහි. කයර මොකදනේ? මිනිස් කය දේව කයට පරිවර්තනය වුණා. අර තිබිච්ච කයමයි. පොඩි වෙනසක් වුණා ඉතින්. මොකද පුණ්‍ය විදී අවතෙන්ට වෙනස් වෙන හැටි. ඊට පස්සේ එහෙ රජකම් කරලා අන්තිමට මුළු රාජ්‍යයම ගන්න තණ්හාවක් ඇති වුණාට පස්සේ අර තිබි ශක්තිය ඔක්කොම නැති වෙලා ගියා. ආයි හිටියා වාගේම ඇවිදලා හිටන් මේ මනුස්ස ලෝකෙද තටු දාච්ච පක්ෂි එකට ආව ගැටනලු. ඊට පස්සේ අර තිබිච්ච මස්ලේකයමයි. ආයි තිබිච්ච ගන්නට ආවා. දැන් මෙහි ඉන්න මිනිස්සෙක්ව දැකලා නැහැලු මතකේවත් නැහැලු. මේ මහමන් ධාතුගේ රජ කෙනෙක් හිටියා කියලා කතාවක් මිස මෙහා යයි කියලා. අන්තිමට කිසි කෙනෙක් පිළිගන්නේ මේ වහලියාවකින් එක මොකද්ද? කිසි කෙනෙක් ආතාපාතක් නැහැ. නෑදෑයෙක් නෑ උරුමයක් නෑ පිස්සු හැදිලාද කොහෙද මේ දොරනවා මගේ પરම්පරාව හජ પરම්පරාව කියනවා මේ හිඟන්නේක් ඔය පිස්සු හැදි හිඟන්නේක් ඔය වගේ කියන මිනිස්සු කොලපම් කරන්න පටන් ගන්නවා ඉතින් අන්තිමට මහමගේ හිඟා කන්න සිද්ධ වුණාලු අයිතිකාරයෙක් නැතු මේ කතාව ඉතින් අපි ඔතන ඇත්තට දුර අවශ්‍යතාවයක් නැහැ නැවත දැන් මෙතෙන් තියෙන්නේ මේ කය පරිවර්තන වෙන හැටි ඉතින් ඒක එහෙම ක්‍රමයක් තියෙනවා ඒක මහා ලොකු දෙයක් නෙමෙයි නමුත් අභිඥා බල ශක්තියත් එක්කලා ඒක එහෙම වෙන්නේ දැන් අභිඥා බලය ලැබලා ඒ ශක්තිය මතු කරපු කෙනෙකුට එහෙම ශක්තියක් නැති මේ සාමාන්‍ය පුද්ගලයෙකු ඒ ශක්තියට ගෝචර කරන්න පුළුවන්. ඒ ශරීරන අතුරු දහන් කරලා දාන්න පුළුවන්. ඔන්නම් පරිවර්තනය කරලා ගෙනියන්න පුළුවන්. දැන් නන්දහාඳුරෝ ජනපද කල්යාණි ගැන හිත හිත අඬා ඉන්න මේ කාම හිතකින් හිටියේ මොන දැහැන්නේ. අයිතර බුදුරන් වහන්සේ තවුසාදී බෙලවට එක ගියා. අර මස්ලේකයි. දැන් මස්ලේකයි මස්ලේකයක් වශයෙන් තිබුණේ නැහැ. ඉතින් දැන් ඒ අතර පරිවර්තනයි. ආපහු වෙනට ආයිත් මස්ලේකයට පරිවර්තනයි. මොකද ඉන්නේ පරමාණුක ශක්තියක තිබෙනා වූ මේ යම් චක්‍රානුසාරයෙන් වෙන භ්‍රමණ ක්‍රියාවලියක් නිසායි. මේ මතුලිය වශයෙන් පේන්නේ, ද්‍රව්‍ය වස්තු වශයෙන් පේන්නේ, එක එක විදිහට මේ වස්තු පේන්නේ. මේකේ මූල ධර්මයේ සුද්ධාස්ත්‍රය. මේ සුද්ධාස්ත්‍රය පාලනය කරලා ක්‍රියාත්මක වෙන භ්‍රමණ චක්‍ර හැකියාව මානසික වශයෙන් ලැබුවා කියන්නේ අන්න අභිඥාව. ඒ ලැබුව කෙනාට නෑ නෑ ඒ සෝතාපන්න අවස්ථාවේ තියෙන ඒ රටාව තුළම එක්තරා ක්‍රමයක් විතරයි. ඒකට ඒකට සෝතාපන්න වෙන්න ඕනේ නෑ. නම් ඔතන සිද්ධ වෙන්නේ මේකයි. හිත යම් යම් ආකාරයකට පරිවර්තනය වෙනකොට ඒ රූපකාල සතර මහා භූතයන්ගෙන් හටගත් රූපකලාපත් ඒ අනුව පරිවර්තන වෙනවා. යහපත් නම් යහපත් විදිහට, අයහපත් නම් අයහපත් විදිහට. ඔකේ විශේෂ විපර්යාසයන් දකින්න හම්බෙන්නේ අවිඥාවවලදී. ඒකයි වෙනස. අවිඥා මට්ටමේ මෙහා මේ අද හැම කෙනෙකුටම මේ වෙනස තියෙනවා. දැන් පොඩ්ඩක් ඉන්න මොනවාටයි තරහ આવුවොත්. ඇගේ වෙනස් වෙන්නේ නැද්ද? පරිවර්තන වෙනවා. ඒ පරිවර්තනයන්ගේ එක්තරා මට්ටමක විශේෂ පරිවර්තනයක් කරන්න පුළුවන් අභිඥාවලදී. දැන් දෙව්ලෝ ගිය කෙනාගේ ඔලු කට්ටට සට්ටු කරලා බලලා මෙයා දෙව්ලෝ කෙනෙක් කියලා කිව්වේ ඔලු කට්ටේ තිබුණා නේද ශක්තිය. එහෙනම් ඔලු කට්ට එයා මැරෙන මොහොත වෙනකොට යම් මිනිසෙක් දිව්‍ය ලෝක යන මානසිකත්වයක් උදාකරන මේ මොහොතේ මලා. දැන් ආයි පරිවර්තනය කරලා ඒ විදිහ අන්තිම පරිවර්තනයේ දිව්‍යමය පරිවර්තනයට යන මානසිකත්වයේ. ඒ මානසිකත්වයෙන් එතෙන් චුත වුණාට පස්සේ එයා දෙවියෙක් කියලා පරිසන්දිය ලැබනකොට දැන් ඉතෙක් වෙනකන් අර මානසික වශයෙන් ගොඩනගලා පරිවර්තනය කරලා දීපිච්ච කය දැන් ආයි විනාශ හතර පරිවර්තනය කරන්න තව මනසක් ඉතර නැහැ. දැන් ඒ නිසා ඒකේ ඒ තත්ත්වය රසායනික විපර්යාස එසේම තැන්පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ඔලු කට ගින්න තට්ටු කරලා බලලා අර මේ වංගීස කියන බ්‍රාහ්මණයා. තට්ටු කරලා මෙයා දේවතා මේ දේවත්වයේ උපන්නේ. ඔලු කට තට්ටු කරලා බලලා කියනවා. දැන් මෙහෙම සාස්ත්‍රයක් තිබුණේ සාස්ත්‍රය හරි එකක්. දුකිත විදියට ඉඳලා අපාගත වෙන දුගති මානසිකත්වයක් උදා වෙලා ඉඳලා ඒකෙන් මළුවොත්. ඒ මොහොත වෙනකොට ඒ පුද්ගලයාගේ මානසික ගතියට අනුව කයෙත් ඒ විකාරයස් ඇති වෙනවා. එතනින් චුත වුණොත් එහෙම ආයතරය මානසිකත් එතන නොතිබිච්ච නිසා නැවත යලි ප්‍රകൃති තත්ත්වයට ගන්න බෑ. ඒ තත්ත්වයේ මේක දිරනවා. ඒ දිරාගිනනට ඔලු කට අරගෙන ඒක තටු කරපුවාම අපාය ගිය කෙනාගේ සද්ද වෙනයි. ඒක අනුව පරිවර්තන වෙලා තිබුණේ. මේ අර වංගීස බ්‍රාහමණයා ඒකට තට්ටු කළා කියලා මෙයා අපාගත වුණා. සතර අපායේ. මෙන්න මෙයා අපායේ. මෙයා තිරිසන්. මෙයා പ്രേත. ඔක්කොම කීයේ හැකියි. මේ ওই සාත්‍රයේ කියාගෙන ආපුහම බුදුරන් වහන්සේ හැමෙන්න ගියා මෙයාගේ සාත්‍රයේ හැටි කියන්නේ. බුදුරන් වහන්සේ ඔලු කටු හතක් එකතු කරලා තිබ්බා කියලා ගෙනහල්ලා. මෙන්න මේ කට කියලා තියන්න කියලා. වෙන් කරලා සෝල්ලා තිබ්බා. ඉතින් මෙයාගේ දක්ෂතාවය කියන එක මම ඔලු කටු දෙන්න කියන්නකො. එක එක දුන්නා. සායිනි මෙයා පාගත වෙච්ච කෙනෙක්. බොහොම හොඳයි. ඒක ඇත්ත. ඔබේ සාත්‍රය බොහොම වටිනවා. ඔබට ඒක කියන්න පුළුවන් බව මාත් පිළිගන්නවා. බුදුරන් වහන්සේ ධර්මවාද කරනවා. මේක ඒකක් දෙනවා. සායිනියා මනුස්ස ලෝකේ උපන් කෙනෙක්. මෙයා මැරලා ගිහින් ඉපදෙන්නේ මිනිසෙක් වෙලා. බොහොම හොඳයි ඇත්ත කාරණේ. බුදුරණන් හදි තනු මත කරනවා. මෙයා දෙවියෙක් කියලා අවපන් කෙනෙක්. ඔහොම එක එක කෙනාගේ ඔලු කට දුන්නා. අන්තිමට දුන්නා සවුල් කටා කේතොට කරලා කියන මේකට මට හොයාගන්න බෑ. මෙච්චර කාලයක් වුණා මෙහෙම ඔලු කටක් හම්බෙලා නැහැ. මේ ඔලු කටට තට්ටු කරලා බලලා මෙයා උපන් දෙනා කියන්න බෑ. සාමිනි මෙයාට මොකද වුනේ? මේ කාගේ ඔලු කටක්ද? මෙන්න මෙයාට වෙච්ච එක මම දන්නවා. ඔබට ඒ සාත්‍රය දැනගන්න ඕනේ. ස්වාමීනි මේ සාත්‍රය නොදන්න එකම ටික ඔච්චරයි. මට ඒක කොහොම හරි දැනගන්න ඕනේ. මට ඒක කියා දෙන්න. ඒක කියා දෙන්න බෑ. ওই විදිහට බමුණේ කියලා ඉඳගෙන. මේ ශාසනය පැවිදි වුණොත් ක්‍රමයක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. ඒක අනුගමනය කරන ගියාම ඔක නොයි උත්තරේ එනවා. මට අනික එකක් වතේ මම පැවිදිලා මට ඒක දැනගන්න ගියා පැවිදි වුණා. අන්තිමට මග වන්න